ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ඒ වගේම අපේ සායක උපාසක මහත්වරුත් එක්ක නිමුත් සම්බන්ධ කරගෙන අපි මේ ඊ ආරම්භ කරලද වැඩමිළුවේ භාවනා වැඩපිළිවෙලේ පළවෙනිම ධර්ම සාකච්ඡාව සඳහා පෙරමෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ගොඩක් ඉන්න වැඩි පිරිසක් ධර්ම සාකච්ඡාවේ මේ අපි යන ආරය පිළිබඳ හැඟීමක් නැහැ. මොකද මම හිතන දවස් අධ්‍යයක් යනකොට බොහොම ඉක්මනට අපි තීරුම් අරගනිවි. ඒ දායක මහතුරුන් නම් සම්බන්ධ වෙලා තියෙන කට්ටිය ධර්ම සාකච්ඡාවට කෙසේ නමුත් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න අපි සාකච්ඡා කරන අතර ඒකට ඇති විකල්ප අදහස් වශයෙන් මතිමතාන්තර වශයෙන් හෝ නැත්නම් අතරමැදි මතුවෙන ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න මතු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටින අතර ප්‍රශ්න මතුවකට හැම වෙලාවෙම මයික් එක පොඩ්ඩක් අතර ගන්න මොකද මේ හැම ප්‍රශ්නයක්ම වාර්තාගත වුණේ නැත්නම් අපිට උත්තරේ විතරයි ප්‍රතිගත වෙන්නේ ඒ නිසා මයික් එකක් තියෙනවා කාට හරි මත ප්‍රකාශ කරන්න හෝ ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒ මයික් එක පාවිච්චි කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න ඒක ඕන් කරලා ඊයේ මයික ඒක අර කටහඬට කෙලීම තියාගත්ත නැතුව මෙහෙම තියාගත්තොත් එන්නේ නැහැ සද්දේ ඔක යුනිඩිරෙක්ෂන් මයික් එකක් ඉස්සරහා මයික් එක මේ කටහඬට අල්ලන්න ඕනේ මේ පැත්තට මෙහෙම කතා කරාට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඇහෙන්න කියන්නේ ඇහෙන්න කියන්නේ. ඒක මේ ස්විච් දෙකක් දෙකම ඔන් කරොත් තමයි වැඩ කරන්නේ. අනිත් එක ප්‍රශ්නේ හාලි කරලා ඔෆ් කරන්න. ටිකක් වෙනවා මේ එතකොට ඒකත් ගැටලුවක්. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ සමත සමාධියේ සහ විදර්ශනා සමාධිය ඇති වෙනස පහදා දෙන්න කියලා. මේක ඇත්තටම ගොඩාක්ම වෙනස පැහැදීම අවශ්‍ය වෙලා තිබුණේ අටුවා යුගයේදී බුදුරජාන් වහන්සේගේ කාලයේම සඳහන් ත්‍රිපිටකය ගත්තොත් එහෙම යම් යම් ඉඟි තියෙනවා. නමුත් පසු කාලීන වෙනකොට මේක ලොකු දෙපැත්තකට ගියා සමත භාවනා විදර්ශනා භාවනා කියලා. ඉතින් ඒ අනුව සමත සමාධිය සහ විදර්ශනා සමාධිය කියලා දෙකට බෙදලා තියෙනවා. මෙතනදී සමත සමාධිය කියලා අදහස් කරන්නේ අර්පණාවක් අරමුණේ নিমগ্ন වීමක් විදර්ශනා සමාධිය කියලා කියන්නේ ක්ෂණික සමාධියක් අරමුණට নিমগ্ন වෙන්නේ නැහැ නමුත් අරමුණ එහා සමාන වේගයකින් හිතත් වැඩ කරන නිසා දෙක සමසම වෙනවා වගේ පේනවා අප්පිතෝ විය නිච්චලන්ට අපේති කියලා කියනවා ප්‍රතිපක්ඛේ නානවිභූතෝ ඒකාකාරේන ආරම්භණේ නිරන්තරම් පවත්තමානෝ ප්‍රතිපක්ඛේ නානවිභූතෝ අප්පිතෝ විය නිච්චලන් තපේති කියලා කියනවා. විදර්ශනා සමාධිය කරනකොට නැවත නැවතත් නැවත නැවතත් අරමුණට හිත යොදවන නිසා ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්වනවා. එකම අරමුණේ නැවත නැවතත් ආස්වාසය එනකොට මෙහි හිත මෙහෙවනවා ප්‍රස්වාසය එනකොට මෙහෙවනවා ආස්වාසය ප්‍රස්වාසය ආස්වාස ප්‍රස්වාසය කියලා සමාන්තරව යනවා. එතකොට අරමුණයි හිතයි හාද නිසා අතරමැද නීවරණ බලපෑම අඩු වෙනකොට අරමුණයි හිතයි දෙකම සමානව ගමන් කරන කෝච්චි දෙකක් වගේ වෙන්නේ නතර වෙලා අර දෙක මේ දෙක සමපාත වෙනවා. සමත සමාධියදී එහෙම එකක් නෙවෙයි වෙන්නේ. ඇත්තටම අරමුණට ඇතුළට කිඳා බැහිමක් වෙනවා. ඒ අර්පණා කියන වචනේ සඳහන් කරන්නේ নিমগ্ন වෙනවයි කියන එක. විපස්සනා සමාධිය নিমগ্ন වෙන්නේ සමාකාරෝ දෙකම එක වගේ කරකෙන්න ගන්නවා. එතකොටත් අරමුණේ විස්තර ටික නතර වෙලා තියෙන එකක් වගේ බලාගෙන ඉන්න පුළුවන්. ඊට අමතරව <coughs> පහුගියදාසල අපි ওই පොයි සාකච්ඡාවේදී ඕක මතුවලා මම හැදුවා මේ ඒ උපාසක මාත්‍රුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලයිස්තුවක් සමත සමාධි සහ විදර්ශනා සමාධි වෙනස්කම් වලට සමත සමාධිය සඳහා ගන්න අරමුණ සම්මුති අරමුණක් විවසන සමාධිය සඳහා ගන්න අධ්‍යක්ෂය හැකි අරමුණක්. එතනින් ගියාම සමත සමාධියේදී නීවරණ දුරුවන් කිරීමෙන් වැඩේ නිම වෙනවා. විදර්ශනා සමාධියේදී නීවරණ දුරවන් කළා හරියන්නේ නැහැ. ඊට පස්සේ අරමුණේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ ඇත්ත ඇති හැටි දැකීම අවශ්‍ය වෙනවා. ඒ වගේ විෂම විවිධ විෂම රාශියක් තියෙනවා. මේක ඇත්තටම බුද්ධඝෝසාචාර්යයන් වහන්සේට පස්සේ මේ විසුද්ධි මාර්ගයේ ලියපු අටුවාව තියෙනවනේ ඒක ටීකාව කියලාත් කියනවා. ඒකෙදී තමයි මේක හරියටම දෙකට වෙන් කරලා තියෙන්නේ. හැබැයි මේත් එක්ක මම කියන්න ඕනේ සමහර ආචාර්යවරු ඉන්නවා අද කාලෙත් ඉන්න ඒ සමත සමාධි විපස්සනා සමාධි කියලා දෙකට බෙදන්න එපා. මේක බෙදන්න බෑ ඕනේ නෑ කියන ආචාර්යවරුත් ඉන්නවා. පොදු සම්මතය මතේ නම් සමත සමාධි විපස්සනා සමාධි සමත ආරමුණ විපස්සනා ආරමුණ සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙකට බෙදලා තමයි දාන්නේ. නමුත් සරුවචනාසිකේ දේශනාව හැටියට සමත පූර්වංගම ගිහිලා විපස්සනාට යන්න පුළුවන්. විපස්සනා පූර්වංගම ගිහිලා සමතයට යන්න පුළුවන්. යුගනද්දව යන්නත් පුළුවන්. සමත විදර්ශනා දෙක එකිනෙකට මාරු කරමින් යන්න පුළුවන්. ඒකට හරි අමාරුයි. යෝගාවචරයට කියන්නේ මේ වෙලාවේ මම ඉන්නේ සමතේද විපස්සනාවේද කියලා. ඒ නිසා මෙහෙදී අපි භාවනා කරනකොට සමාධිය නෙමෙයි අපි තීර්ණාත්මක චෛතසික වශයෙන් බාරගන්නේ සමාධියට උදව් කරන සතිය. අපි නිතරම බලනවා සතිය හොඳට පවත්වනවා නම් සුදුසු සමාධිය සතිය විසින් හදාගනි සමාහලට සමතයට බරව සමට විපස්සනා බරව ඒක අපි දැනගත්තා නොදැනගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. නිතරම සතිය හැදෙන්න සමාධිය හැදෙන්න ඕන කරන සතිය නිතරම වඩනකොට අඛණ්ඩ සතිය සතිපට්ඨානය සමාධිය පිළිබඳ ඉච්ඡර බරපතල ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි සමාධිය තමයි භාවනා ජීවිතයේ සැප සාදා දෙන එකම චෛතසිකය. නිසා බොහෝ දෙනෙක් සමාධිය නැති වුණාට භාවනා කරනවා කියලා හිතනවා. සමාධිය ඇති වුණාට පස්සේ සන්තෝෂ වෙනවා. නමුත් ඊට වඩා බොහොම තල තුනා ගතියක් තියෙනවා. සමාධිය ගැන හිතනට වැඩිය සතිය ගැන හිතලා භාවනා කරනවා නම් කනගාටු වෙන වෙලාවේ කනගාටු වෙන බව දන්නවනම් සතුටු වෙන වෙලාවේ සතුටු වෙන බව දන්නවනම් එතකොට ඊට වැඩිය මේ උපේක්ෂාවට බර තල තුනා ගතියක් තියෙන නිසා සමාධිය ගැන හොයන එක එකම ක්‍රමයේ තිබෙන ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සරලා සර්වඥාන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ සමාධියට වැඩිය සතිපට්ඨානය කියන එක ප්‍රධාන කරලා අරිටත් වැඩිය මේ ප්‍රාථමික අවධියක තියෙන සයිසිකයක් අඳුනලා දීලා කිව්වා ටිකටෝම සතිය වඩන්න. ඒකෝට Tamanට අවශ්‍ය සමාධිය එකෙන් හදලා දෙනවා. ඒක නිසා සමාධිය තිබුණත් නැතත් සතිය පිළිබඳව බාධාවක් නැත්තම් ඕන වෙලාවක හදාගන්න පුළුවන්. හැබැයි සතිය සමාධිය කියන දෙකම අනිත්‍යතාවයට යටත් වෙන ධර්ම වරින් වර ඇති වෙනව නැති වෙනවා. පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලන ආකාරය පහදා දෙන්න මේක මම මේ ප්‍රශ්නේ අහනවා නම් අහන්නේ පංච උපාදානස්කන්ධයේ උදේ පේන ආකාරය පහදා දෙන්න බලන්න යන්න එපා බලන්න ගියොත් විපස්සනාවක් නැහැ කිසිම දෙයක් මේකේ බැරිලක් නැහැ පේන දේ විතරයි බලනවා පේනවා කියන දෙකේ වෙනස දන්නවද මොකද්ද වෙන්නේ බලනවා කියන්නේ පේනවා කියන්නේ මොකද්ද දෙකේ වෙනස සචේතනිකව අචේතනිකව සසංකාරික අසංකාරික ආයාසෙ નિરાයාසෙ. ඒකෙදි මතක තියාගන්න චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ ආයාසයෙන් යමක් කරොත් චේතන පහළ වෙනවා. සචේතනිකව යමක් කරොත් චේතන පහළ වෙනවා. සංස්කාරයක් වුණොත් අසංස්කාරයක් වුණොත් චේතන නැහැ. කර්ම පහළ වෙන්නේ නැහැ. සසංකාරයක් වුණොත් කර්ම පහළ වෙන නිසා බලනවා කියලා කියන්නේ සචේතනිකව කරන දෙයක් විපස්සනා විද්‍යාවේ පුළුවන් තරම් ඇත්තට ඉස්සෙල්ලා හිතනම් අරමුණට යොදවන බව හැබෑව. ඊට පස්සේ පේන දේ බලන්න. පේන දේ දැනගන්න එකයි ඒ නිසා පංච උපාදාන ස්කන්ධයේ උදේවයි කියන එක බලන්න බෑ. භාවනා தත්වයකට රත් වෙලා යනකොට පේන්න පටන් ගන්නවා. ඒ தත්වෙට භාවනා හදාගන්නසො මේක ඉල්ලුවට පේන්නේ ඒ ඒ වේගෙ එන්න ඕන ඉස්සලා ඒ වේගෙ ගන්න සතියෙන් සමාධියෙන් යම් මට්ටමට ආවට පස්සේ විශේෂයෙන්ම විදර්ශනා සත්‍යවිසුද්ධිය විසුද්ධි හතරක් ගියාට පස්සේ තමයි මේ ඔය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඔය උදේවාය දැකීම සිද්ධ වෙන්නේ. ඒක අර මූලික මූලික විමස් මේ විසුද්ධි ඥාන නැති කෙනාට හිතලා බැලුවට කවදාකවත් ඒකෙන් ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. ඒවා නිකන් චින්තාමය ඥාන විතරයි. හැබැයි ඒකත් දැනගෙන තියෙන්න ඕනේ. නමුත් භාවනාවේ වෙන වෙලාවෙදී තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ වැඩපිළිවෙලේ මේ ධර්ම දේශනාවලදී ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ නොදන්නා තැන සිට එතන දක්වා යනකොට කොතනදීද මේක අපිට හම් වෙන්නේ කියන එක පුළුවන් තරම් සුතුමේ ඥාන, චින්තාමේ ඥාන මතින් ගෙනියනවා. බලන්නේ උත්සාහ කරලා මේ ඉන්න දවස් ටිකේ ඒකට අවශ්‍ය කරන තරම් මූලික භාවනා ශක්තිය වැඩෙනවද? වැඩුණොත් අර ඉගෙනගත්ත මූලධර්ම වශයෙන් ඉගෙනගත්ත දේ අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ ඇතුළත ගුණස්කන්ධයක් නැතුව ඒක බලන්න එහෙම ක්‍රමයක් නැහැ. එහෙම තියෙනවා නම් ඒක ණයට ගත් එකක් වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. අපි බලමු ඒ නිසා ධර්මදේශනා මාලාවේදී මේ අදාළ තැනට ආපුවාම පුළුවන් තරම් මූල ධර්ම දැනුමයි ප්‍රත්‍යක්ෂ දැනුමයි මේකට සම්බන්ධ කරලා බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේදී අරියත්‍ය හා නිවන යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කුමක්ද? මේක අර මාර්ග හතරයි ඵල හතරයි නිවනයි කියනකොට නව ලෝකෝත්තර වෙනවා. එතකොට අරහත් මාර්ගය අරහත් ඵලය ඊට පස්සේ නිවන. එතකොට කෙනෙක් අපේ සමහර ආචාර්යවරු කියනවා අරහත් මාර්ග ඵලයයි නිවන අතර වෙනසක් නැහැ දෙකම එකයි කියලා. එතකොට අහනවා එනම් මොකටද නව ලෝකෝත්තර වෙන්නේ කියලා. එතකොට නවයක් ඕනේ නැහැ අටක් වෙනවනේ කියලා. ඉතින් ඒකෙදී මේ <coughs> අරියත් මාර්ගය කියලා කියන්නේ මම සකදාගාමී මට්ටම පැන්නුවා කියන සිදුවෙන මාර්ග කෘත්‍යය. ඊට පස්සේ අරියත් ඵලය කියලා කියන්නේ ඒක දැනගන්න. මම මේ මට්ටමෙන් පැන්නුවා. මම දැන් ඊට වැඩිය වෙනසක් වුණා කියලා ඇතිවෙච්ච ඥාණය. ඒකට විමුක්ති ඥාන දර්ශනය කියලා දැක ගන්නවා. ඊටත් පස්සේ තමයි ඒ කියන්නේ අරියත් ඵල සමාපත් අරියත් ඵලයට පස්සේ වෙනම එකක් පෙන්ලා දෙන්න තමයි නිවන කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් අටුවාව පිළි අර ගන්නවා නවයක් තියෙනවා කියලා. නමුත් අපේ මෙහිදී නිවනේ නිවීම දේශනා පවත්වනකොට කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ සඳහන් කරේ ඒ අතර ලොකු වෙනසක් නැහැ. හරිහත් ඵලයයි නිවනයි බොහෝ දුරට සමානයි. වෙනමම කලියුත්තක් නැහැ එතන. ආර්යත් ඵලයේ ලැබුපේකන නිවන් ලබන්න කියලා කලියුත්තක් නැහැ. ඒක කියනවනම් නිකන් මේ අරකම පන්නරේ තවීමක් තමයි. යකඩෙන් හදව බාල්දිය ගැලනයිස් කරගත්තා වගේ එතකොට අය මලකට කන්න නැති වෙන්න හදනවා වගේ. මේ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. හරි අමාරු උත්තර දෙන්න. සෝවාන් මාර්ග ඥානය කියන්නේ මොකද්ද කියන්නේ? දැන් මේ භාවනා කරන්න හැපෙලෙමිච්ච හැම කෙනාම සෝවාන් මාර්ග ඥානෙ ඉන්නේ. අපි මේ තිසරණ සමාදන් වෙච්ච ගමන් අපි එතන ඉඳලම දිගටම සීල මේ විසුද්ධි චිත්ත විසුද්ධි චිත්ත විසුද්ධි වැඩ කරනකොට සෝවාන් මාර්ග ඥානෙ ඉන්නේ. නමුත් මාර්ග ඥානය කියලා කියන්නේ අපි මේ යන ගමනේ මුදුන්පත් වෙච්ච තැන, කෙලවර වෙච්ච තැන. එතකොට දැනට ලංකාවේ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා තිසර සමාදන් වෙච්ච හැම කෙනාම සෝවාන් කියලා. ඒකට මාර්ගස්ථයි. කියන්නේ මාර්ගයටපත්. හැබැයි මාර්ගය කෙලවර කරලා නැහැ. එතකොට මේ මහසිසාරට මේ මාත්‍රකාව අරගෙන කියලා කියනවා දැන් අපි අද හදන පාර තියෙනවනේ මාත්‍ර යන්න තියෙන එක. ඒ මාර්ගයට ගිය ගමම අපි මාර්ගස්ථයිනේ. නමුත් මාර්ගයේ ඉවර වෙන්නේ මාතරෙන් ලැබිච්ච පාරේ අපි යන්න ඕනේ ඊට පස්සේ මාර්ගයෙන්. හැබැයි එතකොට ඒත් එක මාර්ගතරටපත් වීම පලස්තයක්. මාර්ගයේ කෙලවර ඊට පස්සේ පලස්ත වෙනවා. ඉතින් ඒ නිසා මේ සෝවාන් මාර්ගය කියන්නේ මොකක්ද කියලා. මේක අඩු කරන අඩු කරන ඇවිල්ලා මහසීසයට සඳහන් කරලා තියෙනවා අඩුම ගාණි. යම් කිසි කෙනෙකුට නාම රූප පරිච්ඡේද ඥානෙ වැටුණා නම් එයා තමයි අඩුමම පලස්ති මාර්ගස්තයයි කියන්නේ. එතෙල්ල දිගටම විපස්සනා ඥාන වැඩ කරලා විපස්සනා ඥාන කෙලවර තමයි මේ මාර්ගය මුදුන්පත් වීම සිදු වෙන්නේ. කෙලපැමිනීම සිදු වෙන්නේ. එතෙන්දි තමයි මාර්ගස්ත කියලා කියන්නේ ඒත් එකම ඵලයටපත් වෙනවා. ඒ නිසා මේ නවලෝකෝත්තර ධර්මය කියනකොට අටුවාචාර්යන් වහන්සේ අහනවා මාර්ගස්තයකට අටුවච අටුවයි කියන ක්‍රමයට මාර්ගයේ කෙලවර කරපු ගමන්ම ඵලය ලැබෙන නිසා මාර්ගස්ත්‍යයකට දානයක් දෙන්න බෑයි කියලා. මාර්ගෙට ලැබුණා ඵලයටපත් වෙන්න නිසා. නමුත් අර සෝ ත්‍රිසරණ සරණ වෙච්ච ගිය ගමන්ම මාර්ගයටපත් වෙනවා නම් ඉතින් මේ කාට දාන දුන්නත් ඒක සෝවන් මාර්ගස්ත පුද්ගලයෙකුට දීපු දානයක් මොකද ඒ අතු ශික්ෂාවේ ගත කරන්නේ මාර්ගයේ සඳහා ශික්ෂාවේ ගත කරන්නේ ඉතින් මේක මේ මම දැකලා තියෙන සමහරලාවට කීතිවත්තර ඥානানন্দ සාංශ මේක පාවිච්චි කරා. කන්නිමාල සුමංගල සාංශ පාවිච්චි කරා. මේ පොඩ්ඩක් හරි කමන්නේ දවසකට විනාඩියක් දෙකක් හරි කමන්නේ සත්‍යමත් වෙන කෙනෙක් මාර්ගයේ වැඩ කරන කෙනෙක් කිව්වහම එයාට ලොකු ධෛර්යයක් එනවා. මේ ජීවිතේ මේවා ලබන්න බෑ නවලෝකෝත්තර දමන්න බෑ කියලා පතර දානවට වැඩිය දැනටමත් අපි ඉන්නේ පළවෙනි මාර්ගයේ. සුවාන් වෙන මාර්ගයේ ඉන්නේ. කියලා පැමිණලා නැහැ. කොතන හිටියත් අපි මාර්ගයට පස්සේ නිසා එතනයි මාර්ගස්ත කියන එකයි අරියත් ඵල අරියත් ඵලය සහ නිවන අතර තියෙන වෙනසයි උංගාවක් මේ දාර්ශනික ප්‍රශ්න වගේ තියෙන අපිට නෑ කියන්න බෑ මොකද සරුවත්යන් වහන්සේ පවා ලෝකෝත්තර ධර්ම නවයකට කඩලා පෙන්නලා තියෙනවා අට්ඨාරේ පුද්දල මහා සංඝ කියනකොට පළවෙනි මාර්ගය සඳහා වැඩ කරන සෝවාන් මාර්ගය සඳහා වැඩ කරන කෙනාට ආර්ය පුද්ගලෙක් විදිහට සලකලා තිනවා ඊට පස්සේ රහත් වුණාට පස්සේ නිවන් ලබන එක ප්‍රයත්නකින් තොරව සිදුවෙන දෙයක්. නමුත් ඒක නැතුව ලෝකෝත්තර ධර්ම 8කින් සීමා වෙනවා 9කට දාලා තියෙනවා. ඒක නිසා අටුවාව පිළිඅර ගන්නවා කෙලෙස් දුරු කරාට නිවන් ලබන්නේ කෙලෙස් දුරු කරපුවා නිවන් ලබන්න සුදුස්සෙක් වෙනවා. ඒක වෙනමම කටයුත්තක් කියලා. මට මතකයි ඔය නිවන නිවීම දේශනාවේදී කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනස ඉච්ඡර ලොකු එකක් කියලා පෙන්වන්න නැති වෙන්න කතා කරා. අටුවාව පිළිගන්නවා මේ ප්‍රශ්නේ අහපු කෙනා මතු කරන ප්‍රශ්නේ ආර්යත්ම ආර්යත්වයේ සහ නිවන අතර ඇති වෙනස වශයෙන් මේ ඒක අපිට සාමාන්‍ය වචනෙන් කියන්න බලන අරහත් ඵලය පවා නිර්වචනීයයි. වචනෙට නගන්න බෑ. ඊට පස්සේ ඊට පස්සේ හම්බෙන නිවන ඵලයේ වචනෝට දාන්න බෑ. ඒක මේ අනිර්වචනීය. අනිර්වචන නිර්වචනේ නෙවෙයි අනිර්වචනීයයි ඉතින් ඒක නිසා ඒක මේ අර ඊගා ප්‍රශ්නයක් මම දැක්ක අහලා තියෙනවා මේ මේ ਸਰවචන් වහන්සේගේ සහ රහතන් වහන්සේගේ අතර තිබෙනස වගේ එතනදී අපි දන්නවා අර මේ සවාසනා සක්ලක්ලේශ කියන විදිහට කෙලස් වාසනාව කියන එකක් ගැන කතා කරනවා ඒකත් අමාරුයි අල්ලලා දෙන්න රහත් උනත් කෙනෙක්ගේ තව කෙලස් වර්ගයක් ඉතුරු වෙනවා කෙලස් වාසනාව කියලා නම් ඒක රහත් වීමට අදාළ වෙන්නේ නැහැ ඒ වගේම තමයි රහත් වෙච්ච කෙනා නිවන් ළඟට යනකොට ඒක මේ කලයුත්තක් නෙවෙයි කෙරෙන දෙයක්. නමුත් මේ දෙක වෙන් කරලා දක්වන එක අහන්නේ ප්‍රශ්නේ තමයි මට තේරෙන්නේ නැහැ කොහොමද උත්තර දෙන්නේ කියලා. මම හිතන්නේ ඒක ඇත්තට අමාරුයි කියලා වචනෙට දාන්න. හැබැයි නවලෝකෝත්තර ධර්ම ගැන කතා කරනකොට අරහත්ය හා නිවන අතර පන්නරය දැබීමක් ගැන කතා වෙනවා. ඒක සීසන් වෙනවා. ඒ එකම දේ දැන් මම මේක ලැබුවා කියලා දැනගත්තත් නැවත නැවතත් නැවත නැවතත් අරියත් ඵල සමාපත්තියට සමවැදීමෙන් තමයි නිවනට මේ සැක දුරු කරලා දැනගන්නේ කියන එක විතරයි ප්‍රායෝගිකව මට මතක් කරන්න හිතෙන්නේ. අවසර බුද්ධ දේශනාවට අනුව මාංශ භක්ෂණය සුදුසුද නුසුදුසුද විනය පිටකේ තුන් පොලක සඳහන් වෙලා තියෙනවා ਸਰවචනාසේ මස් වළඳලා තියෙනවා අනිත් එක ප්‍රණීත භෝජන වලට දාලා තියෙනවා මාංශ කීප පොලකම තියෙනවා. සරුවචන් වහන්සේත් වළඳලා තියෙනවා. සරුවචන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට යම් යම් රෝග නැති කිරීම සඳහා අන්නසවල් වීජයට යන්න ඒ වීජ වෙන්නේ මාළු අල්ලන කට්ටිය කියලා යොමු කරවලා ඒ අතන්න මාළු මාංශ ලැබෙන්න දසලා ලෙඩ සනීප කරපු දැන් තියෙනවා. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධ භාවය විතරයි සර්වඥාන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ කාලේ ගොඩාක් ජනප්‍රිය වෙනවා. සර්වඥාන්සේ මස් මාස වරන්දුවෙත් නැහැ. ඒවා මේ හාමුදුරු කණ්ඩා හදාගත්ත දේවල් මේ සර්වඥාන්සේ අනුමත කරෙත් නැහැ කියලා. ඒක නෙමෙයි සරුවචනංශ කිව්වේ මේ දේශනා කළේ උන්වහන්සේගේ ප්‍රධාන දේශනා චතුරාර්ය සත්‍ය මිසක්කා එක එකනාගේ දාන වට්ටෝරු වදන එක නෙමෙයි. ඒක සරුවචනංශට අයිති නෑ සරුවචනංශ කියන්නේ කෙලෙස් දුරු වෙනවා නම් ඒ ක්‍රමේ කරන්නයි කියලා. ඉතින් අර මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන ඔය කෑ ගහන කට්ටිය හරියට මේවා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද මේ පැත්ත කරලා බණ භාවනාවක් කරන්න හම්බ වෙන්නේ. ওই පොඩි දේවල් වලට දඟලනවා. ඒ මේ ආමගන්ධ සූත්‍රයේ විශේෂම සුත්ත නිපාතයේ ආමගන්ධ සූත්‍රයේදී ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා කන දෙයෙන් මිනිහා පිරිසුදු වෙන්නේ නැහැ කෙලසෙන්නේ නැහැ කියලා. යේසුස් වහන්සේ කියලා තියෙනවා කටෙන් ඇතුළට යන දේ නෙවෙයි මනුස්සයා තීන්දුව වෙන්නේ කටෙන් පිට වෙන දේ. ඒ නිසා කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න කියලා. මොනවා කෑවත් කතා කරන එක ගැන පරිස්සම් ඒකෙන් කෙලසෙන්නේ. කටෙන් ඇතුළට යන දේ පිරිසුදු බවක් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ වයිදී විවෘතව කියලා කියනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ට ඉල්ලීමක් කරා සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ජීවිතාන්තය දක්වාම නිර්මාංශ වෙන්නේ කියලා. සංස්ක ඒ ස්වාමීන් වහන්සේලා පුද්ගලිකව තීන්දුව කරගත්තා වෙයි එහෙම පොදුවේ තීන්දුව කරන්න බෑ කියලා. ඉතින් දැන්ටත් ඒ වගේ දේවදත්ත යෝජනා එනවා. මේ නමුත් ඒක මේ විපස්සනාවෙන් අරගෙන බලනකොට උඟාක් වෙලා තියෙන ඇත්තටම මේ විනය පිටකේ කියවන්න නැතිකම. විනිපිටකේ තුන්පොළ හතරපොළකම සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම මේ සරුවචනාංශයට මස් පූජා කරපෙව්වා ඒ වගේම වළඳපු අවස්ථාවල් ඉතින් ඒව පස්සේ අර අතුවාචාරින් වහන්සලා ටිකක් කරප්පම් වගේ ඇවිල්ලා තියෙනවා ගැන කතා කරනකොට ඒගොල්ලන් සිදලා තියෙනවා මස් මාන කණේක හොඳ නැහැ කියලා. එහෙනම් ඒ එහෙම එකක් ඇත්තේ නැහැ. මම මට දන්න තාලෙට. ඒ වගේම පිනහා අකුසල හඳුන්වා ඒ වෙනස පැහැදිලි කරනවා කියලා ඇත්තටම කියද්දී පිනස පව කුසල අකුසල කියන එක මේක පහුගිය දවස්වලම දිගටම බුදුසරණ පත්තරේ ගියා දිග මේ රචනා පිළිවෙලක් එකක් තමයි බෝකුන්දර ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ දෙක දෙකක් පිනට වැඩිය කුසලයේ හොඳයි කියලා. ඊට අමතරව තව පක්ෂයක් පිනයි කුසලයයි සමානයි කියලා. ඉතින් ඒක මේ මෙහෙදි නිකන් අනේ අනියමාර්ථයෙන් සාකච්ඡා වෙච්ච වෙලාවක මම පොටක් අහුලාගෙන හිටියා මේක විස්තර කරන්න. ඒ කියන්නේ හොඳ නරක කියලා දෙකක් ලෝකේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර කලයුත්ත නොකලයුත්ත හොඳ නරක කියලා. ඒකෙන් නොකලයුත්තට පව කියනවා. කලයුත්තට හොඳට චාරිත්‍රට අපි පින කියනවා. ඒ නිසා මේ වගේ තැන් වලට රැස් වෙන්නේ නරක බව දැනගෙන අයින් කරලා හොඳ බව දැනගෙන හොඳ බාරගත්ත පිරිස්. පින්නට බර ආයේ පව් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන ප්‍රතිපත් වශයෙන් දුරු කරපු. නමුත් හොඳ නරක දෙකෙන් නරක තැරලා හොඳ තෝරාගත්තයි කියලා කියන්නේ ලොකු ශිෂ්ටාචාරය සදාචාරයක් අපි වැරදි කරන ගොඩක් බහුතරයට අහු වෙන්නේ නැතුව හොඳ කරන සුරුතරයට යනවා. මට අවධාරණයෙන් කියන්න තියෙන මෙතනදී හොඳ වුණාට පස්සේ අපි වඩා හොඳ දිහාට යන්න යනකොට සීලක ඉන්න කෙනා සමාධියට යනවා සමාධියක කෙනා ප්‍රඥාවට යනවා දාන දෙන කෙනා සිල් රකින්නවා කියලා වඩා හොඳ දෙයට යනකොට අපි මේ වඩා හොඳ තියේදිත් හොඳ බදාගෙන ඉන්න ගතියක් තියෙනවා. අනේ එතනදී කියත හැකි කුසලතාවේ නැතිකම කියලා. ඒ නිසා පිනපව කියලා කියන්නේ හරි වැරදි දෙකේ වැරදි අතරලා හරිය කල්ලන එක කුසල කුසල කියලා කියන්නේ වඩා හොඳ ඉදිරියේ හොඳ අතාරින්න බැරිකම. වඩා හොඳ වෙනුවෙන් හොඳ අතාරින්න පුළුවන් මනුස්සයෙක් තියෙන කුසලතාවයක්. ඒක දක්ෂතාවයක්. නමුත් අපි ඒ තරම්ම සම්ප්‍රදාන කුලයි අපි මේ හොඳට වඩා හොඳයි වඩා හොඳයි දෙක තියෙද්දි වඩා හොඳ පැත්තක දාලා පුරුදු හොඳ බදාගෙන ඉන්නවා. ඒකට ඒ කියන්නේ අකුසලයක් ඒක. අදක්ෂකම. කුසල කියන්නේ අදක්ෂකම. හොඳ නරක දෙකෙන් හොඳ තෝරන්න අපි දක්ෂයි. වඩා හොඳ එනකොට හොඳ පාවා දීලා වඩා හොඳට යන්න විශාල දක්ෂකමක් ඕන. ඒක අපිට අඩුයි. ඒ නිසා ඒකට දෙවැන්නේක් වග කියන්නේ තනි තනි වග වෙන්න ඕනේ. ඒ අනුව කුසල අකුසල දෙක තියෙනවා. නමුත් මේ මට මතකයි දැන් මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේකම ධර්ම දේශනාවක් අපි අහුවා. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියුණා කුසල අකුසල පිනපව කියන දෙකම සමානාර්ථ වශයෙන්ම ਸਰවචනසේ පාවිච්චි කරලා තියෙනවා. සමහර වෙලාවට පිනට වැඩිය කුසලයේ හොඳයි කියන එක තමයි ගම්‍යාර්ථයේ තියෙන්නේ කියලා. මේකේ තියෙන බුද්ධත්වයේ සහ අරහත් බව අතර වෙනස ඒක හරියට මෙන්න මේක වගේ තමයි අර රහත් බව සහ නිවන අතර වෙනස වගේ මේකට නම් උත්තර දීලා තියෙනවා බුද්ධත්වයේ නෑ මෙන්න මෙහෙමයි මේ ප්‍රශ්නේ කියන්න තියෙන්නේ බුද්ධත්ව තුනක් අපේ තේරවාදී පිළිගන්නවා බුද්ධ සම්බුද්ධ සම්මා සම්බුද්ධ කියලා නැත්නම් ශ්‍රාවක බෝධි පච්චේක බෝධි සම්මා සම්බෝධි කියලා බුද්ධ කියන වචනෙන් අදහස් කරන්නේ තුනටම පොදුනවා ශ්‍රාවකයන් වහන්සේට බුද්ධත්ව කියනවා. පස්සේ බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන්සේට බුද්ධ කියලා කියනවා. තුන අඳුරන්න ඕන නම් සම්මා කියන උපසර්ග පදය සං කියන උපසර්ග පදයත් එකතු කරනවා. බුද්ධ කියන වචනේක අදහසල තියෙන ප්‍රබුද්ධ කියන වචනේ පිළිලවිලා තියෙන ප්‍රබුද්ධ කියන්නේ පිබිදිච්ච බුදු වෙලා නැති කට්ටිය නිින්දේ ඉන්නේ. ඒ කට්ටිය තාම හීනෙක ඉන්නේ. මායාවක ඉන්නේ. කෙලස් වල ගැලිලා ඉන්නේ. බුදු වුණයි කියලා කියන්නේ ප්‍රබුද්ධ වුණා. ඒ ප්‍රබුද්ධ සං කියලා කියන්නේ සොයන් වුණා නම් තමා වශයෙන්ම අවබෝධ කරගත්තා නම් අපි කියනවා පසේ බුදු කියලා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ තමන් වශයෙන් අවබෝධ කරන අනුන්ටත් කියා දිය හැකි තත්ත්වය. ඒකට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ නිසා මේ උපසර්ග පද දෙක ගත්තොත් මෙතන මේ ප්‍රශ්නය කරලා තියෙන සම්මා සම්බුද්ධත්වයත් අරහත් බවත් අතර වෙන්න ඕනේ ප්‍රශ්නේ. නැත්නම් මේ බුද්ධත්වයට රහත් බව රහත් බව කියන්නේ එකම වචන වෙනවා එක තැනකදී. එහෙම වෙනකොට නම් කියන්නේ සම්මා සම්බුද්ධත්ව තරහත් බවත් අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන්ගේ සියලු කෙලෙස් වාසනාවත් සහිතව දුරු කළ නිසා ਸਰවඥාසිකේ නිවනත් රහතන් වහන්සේගේ නිවනත් වෙනවා. ඉතින් මේක විස්තර කරනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ විස්තර කළේ මේ අටුවා විස්තර කරන්නේ මේම අටුවා කියන්නේ රා සාමාන්‍යයෙන් ගැම්ම ඇති කරන්නේ කලයක දාලා. ඉතින් රා තියෙන කලේ කොච්චර කොච්චර හේදුවත් වේලුවත් අලුතෙන් තෙලිච්ච දාපු ගමන් පැහැෙනවා මොකද මණ්ඩි කියනවා මැටි කැටි මැටි වල නිසා කොච්චර තෙලිච්ච දෙයක් පැහැෙනවා මොකද හේතුව අර මැටි වල තියෙන නිසා ඒ නිසා හොදලා මොනින් නමල කොච්චර කල් තිබ්බත් ඒකේ තියෙන නිසා කලේ හේදුවක් වට හේදිලා නැහැ ආයන් තෙලිච්ච දැම්මොත් පැහැෙන ගතිය තියෙන නිසා ඒ වගේම මෑත කාලේ නිදර්ශනයක් ඒ ශාංශ දුන්නා වීදුරු බෝතලයක විටමින් තිබ්බලා තිබිලා ඉවර කරාට පස්සේ කොච්චර හේදුවත් කොච්චර රත් කරත් ඒ සුවඳ යන්නේ නැහැ. වීදුරුවටත් අල්ලනවා. වීදුරුව සුද්ධයි. දැන් ඔය ඇත්තටම ඒක වෙන ඕන දෙයකට ගන්න පුළුවන්. නමුත් අර ගඳ යන්නේ නැහැ. අනිත් වගේ තමයි රහත් වෙනකොටත් අර ජම්මාන්තරගත ගිනාව කෙලස් වර්ගයක් ඉතුරු වෙලා තියෙනවා මේ ඒවට කියන කෙලස් වාසනා කියලා. ඒ වුණාට ඒක රහත් ත්‍ත්වයට බාධා නැ පිරිසුදුයි. නමුත් සරුවචන් වහන්සේ සියලුම එවැනි කෙලස් වාසනාව දුරු කරන නිසා ලෝකේ ඉන්න අවාසනාවන්ත පුද්ගලයා ਸਰවඥාන්ස කියලා කියනවා. කෙලස් වාසනාව නැහැ. අපි යතින් හරි වාසනාවන්තයි සෑහෙන කෙලස් තොගයක් තියෙනවා. ਸਰවඥාන්ස කියන්නේ මේ සවාසනා සකල ක්ලේශ දුරු කරපු කෙනෙක්. ඉතින් මේ කෙලස් වාසනා කියන පදේ ඔය මේ මහායාන බුද්ධ ආගමේ හරියට විස්තර කරනවා ඔය ආලේ විඥානය ගැන කතා කරනකොට කෙලෙස් වාසනා කොහොමද වැඩ කරන්නේ? ඒගොල්ලෝ ටිකක් මේක ආසය කෙලෙස්, අනුසය කෙලෙස් වලට සමාන කරලා වගේ කියනවා. තේරවාදයේ සඳහන් කරන්නේ නිවන් දැකීම සඳහා, රහත් වීම සඳහා කෙලෙස් වාසනා බලපාන්නේ නැහැ. කෙලෙස් වාසනා තිබුණත් රහත් වෙන්න පුළුවන්. නමුත් සම්මා සම්බුද්ධ වෙන්න බෑ. සම්මා සම්බුද්ධ වෙනකොට ඒ කෙලෙස් වාසනාවත් දුරු කරනවා. නිදර්ශනයක් වශයෙන් කියනකොට අර මට මතක නැහැ පින්ඩෝල බාරද්දාජ නෙමේ ස්වාමීන් වහන්සේ රහත් උනත් දකුණ දකුණ කරාට වසලෑ වසලෑ කියලා කතා කරා. මට මතක නැහැ ස්වාමීන්ගේ නම. ඉතින් දකුණ කිනාට වසලේ මෙහෙව වසලේ මේ වැඩේ කරව කියනවා. ඉතින් පස්සේ හාමුදුරු අනික හාමුදුරු තරහ වෙනවා මේ අපිට කුල ભેදයක් දාලා කතා කරනවා කියලා. පස්සේ පුත්‍රයන් කියනවා නෑ මෙයා කොහොමදත් රහත් අවුරුදු ජීවිත මීට ඉස්සලා 500ක බමුණු කුලයක හිටපු නිසා අර අනික් අයට වසලෑ කියලා කතා කරන්නේ ස්වභාවය. අපේ ලොක්කෝ ඉන්නේ මේ වරෙන් කොල්ලෝ කියලා කතා කරන්නේ තරහට නෙවෙයි. උඹ වරෙන් ඵලයන්ම තමයි පුරුද්ද. ඒක මේ පහත් කිරීමක් නෙමෙයි. ඒක නිසා එතෙන්දී සරුවත්‍ංශ කියනවා මෙයා අර ආත්ම ගානක් බමුණු කුලයක ඉඳලා ආපු නිසා ඒ ගතිය තියෙන තව හම්සු කෙනෙක් ඉඳලා තියෙනවා මේ වක්කඩේකින් කවදාවත් බහැලා නැතුළු පැනලා ගියා. ඉතින් පිටිපස්සෙන් උපාසක මහත්තයෙක් කියලා තියෙනවා මේ ආමතුරු අඩම්මගෙන මේ දාන දෙන්න යනකොට ඉතල මේ මේ ආමතුරුන් නම් කිසිම ගුණයක් තියෙන්න බෑ. මේ පැන පැන යනවා කියලා ඊට පස්සේ තිය අහමඳුර අහලා තිනවා මේ පාසක මාත්‍ය අහලා තිනවා මේ ඉතින් හොඳටම දන්නවා මේ අහමඳුර භාවනා කරලා නැහැ පාසමත හිත නරක වෙලා අර අහමඳුරෙන් ඇහුවලු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කොහොමද අඳුරගන්නේ කියලා. ඇත්තට මේ රහතන් වහන්සේ නමක්. ඉතින් අර අහමඳුර කළු පාසක මාත්‍යට උපාසක මාත්‍යෝ ගව්වත් අරන්දුර පිටිපස්සෙන් ගියත් රහතන් වහන්සේ කවුද කියලා ගියන්ට මේ භාවනා කරපු නැති කට්ටියට තේරෙන්නේ නැහැ කියලා. ඒත් උපාසක මාත්‍යට තේරිලා නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට චෝදනා කරාට පස්සේ කිව්වලු මේ හාමුදුරුවෝ මේට අවුරුදු ආත්ම 500කට ඉස්සලා වඳුරු කුලේ ඉපදිලා තියෙන්නේ කවදාකවත් බිම ගිහිලා පුරුද්දක් නැහැ. ඒ නිසා දකුණට වක්කඩෙන් පයින් ගතිය තමයි තියෙන්නේ කියලා. ඒ හාමුදුරන්ට දොස් කියලාත් නැහැ. කියලා තිනවා මේ කෙලෙස් වාසනාවල හැටි ඒ රහත් භාවයට ඒක බලපන්නේ නැහැ. නමුත් ආකල්ප සත්‍යයට ශක්තියට බලපාන. බලන කෙනා එක එක මති ගන්නවා. සරුවචනාසිකේ ඒක නැහැ. ඒ නිසා කියනවා ටිකක් ඒක තර්කයට බාධන දෙයක්. සරුවච්චන් ආංශය දැකලා කාටවත් පවක් කරගන්න බෑ කිය. දකින්නට ප්‍රසාදේමයි එන්නේ කිය. මොකද ආකල්ප සම්පත්තියෙන්වත් වාචසික කායික ක්‍රියාවලියකින්වත් කාටවත් මේ සැක උපදවන දෙයක් කරන්නේ නැහැ. එතකොට ප්‍රශ්න නැගන එහෙනම් දේවදත්ත කොහොමද තරවුනේ කිය. ඒතරගෙන දේවදත්ත බුදුහාමුදුර තරම්ම පාරමිතා පුරාණ වෙලා තියෙන තරහ වෙන්නවා. එයාගේ ගෙනහල්ලා තියෙන ඒකටම තමයි ඔය මේ මොකේද සේරි වාණිජ ජාතිකේ ඉඳලම හැමදාම ළඟ ඉඳලා තියෙනවා. හැමදාම කෙනෙක්ම් කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒත් ඒ වගේ දීර්ඝ කාල ප්‍රාර්ථනා කරපු දෙයක් තමයි දේවදත්තත් කළ තියෙන. අතට අපිට වැඩිය පින් කරපු කෙනෙක්. බුදුන් දැකලා තියෙනවා කොච්චර දෝ කාලයක්. හැබැයි ප්‍රාර්ථනා තුවිලා තියෙන්නේ වෛරයට යන එකක් විතරයි. සෝවන් ඵලයටපත් වීමට පංචිල් රැකිය යුතුමද අත්‍යවශ්‍යයි. ඒ පංචිල්පත පහ කියලා කියන්නේ මේ මනුසකම කියලා කියන්නේ. ආගමක් ධර්මයක් ඇත්තේ නැහැ. ඒ වගේම සෝවන් වෙනකොට වෙන්නේ ඒවට අභෞවිය වෙන එක. සත්‍යක් මරන්න අභෞවිය බවටපත් වෙනවා. අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස උත්තා කියලා තියෙන. සත්‍යක් මරන්න බෑ යාට. මොකද ඒ තරම්ම කරුණාමෛත්‍රිය තියෙනවා. හොරකමක් කරන්න බෑ. දන්නම හොරකම් කරලා ගන්න අවස්ථාවේ ලැබෙන කාමේ ඒ හා සමාන අපාගත වෙනවා කියලා. කාමීත්‍යාචාරයක් කරන්න බෑ. ඒක නිකන් ගින්නට දිව දාන්නා වගේ වෙහෙස කර දෙයක්. බොරුවක් කියලාමක් කියන්න විතක්ක ਵਿਚාර පහළ වෙන්නේ නැහැ. විතක්ක විපහාර එන්නේ නැහැ. ඒ වගේම මේ මත්පැන් පානය කරලා කියනවා කියන්නේ මදයේ ප්‍රමාදය අපි කියන්නේ අප්‍රමාදය කියලානේ සතියේට අරක ප්‍රමාදේ මද ප්‍රමාද සහිත අප මත්පැන් පානයකට යන්න බෑ අප්‍රමාදේ උනන්දු කරන එක නේද. ඒ නිසා පංස්පව් ඇගේ කැඩෙන්නෙත් නෑ කඩන්නත් බෑ කියලා කියනවා. සෝවාන් වෙනකන් ඒක නිකන් සෙල්ලක්කාරකමට එහෙම නැත්නම් මේ කාම ආසාව නිසා භව ආසාව නිසා කැඩෙන්න ඉඩ තියෙනවා. මුසවන් වුණාට පස්සේ ඒ නිසා අනිවාර්ය සම්බන්ධකමක් තියෙනවා ප්‍රඥාව සහ සීලය අතර සර්වචන්සේ දේශනා කළ තියෙනවා සීල ප්‍රඥා දෙක ලෝකේ තියෙන අග්‍රම ධර්ම දෙකක් සිල්වතට පමණයි ප්‍රඥාව පහළ වෙන්නේ ප්‍රඥාවන්තයට පමණමයි සිල්වන්ත පහළ වෙන්නේ යම් කෙනෙකුගේ සිල් රකින්න නැත්නම් ඒක මෝඩකමමයි වෙන මොකක්වත්ම නෙවෙයි ඒක නිසා මේ දෙක අතර පිළිසිතුකමක් එනකොට විද්‍යා දදාති විනයන් කියන සම්බන්ධතාවය බුදුහාමරට කලින් ඇති වෙච්ච එක සෝනදණ්ඩ සූත්‍රයේ පැහැදිලිවම මේ දීගනිකායේ ඒක තියෙන්නේ සීලක් මේ පළවෙනිම කොටසේ සෝනදාන සූත්‍රයේදී කියලා තියෙනවා යමෙකුට සීලය තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රඥාවන්තයි. යමෙකුට ප්‍රඥාව තියෙනවා අනිවාර්යයෙන්ම සීලවන්තයි. සීලය කැඩලා නම් ප්‍රඥාව කැඩලා ප්‍රඥාව කැඩලා නම් සීලය කැඩලා මේ දෙක තමයි ලෝකේ අග්‍ර ධර්ම දෙක. ඒක අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ධම්ම සන්දෝෂෝ විනය සන්දෝෂෝ විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂෝ කියලා. යම් කෙනෙකුගේ ධර්ම අවබෝධය ප්‍රඥාව දෝෂ සහිත නම් එයාගේ විනයෙන් ගන්න දෙයක් නැහැ. යම් කෙනෙකුගේ විනය දෝෂ සහිත නම් එයාට ධර්මයක් අහුවෙන්නේ නැහැ. ඇතුළතම අහුවෙන මේ ප්‍රත්‍යක්ෂ ධර්ම පහළ වෙන්න භාජනේ පිරිසුදු වෙන්න ඕනේ අපේ ඕනම ගමේ කෙනකින් අහන්න කිරි දෝන්න පුළුවන්ද කියලා ගොම භාජනයකට කිරි කිරි කලයක් දෙවත් ගොම කඳුලක් වැටිච්ච ගමන් අර කිරි ශේරම ගල් වෙනවා කැට ගැහෙනවා ඒ වගේම මූත්‍ර කඳුලක් තාලා බලන්න කිරි දෝලා ඒ නිසා කිරි දන්න මනුස්සයා හොඳට භාජනේ සුද්ධ කරලා තමයි කිරි දොන්න යන්නේ වැස්සිට නැගිටවල හොදලා තන බුරුල්ලත් හොදලා කිරි දෝලා ඒ වාජනේ වහලා තියලා තමයි ගාලේ වැඩ කරන්නේ. ඒ දව කාලේ වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඔපරේෂන් තියටර් එකේ විස බීජ තියෙනවා නම් ඔපරේට් කරන්න පුළුවන්. කතාවක් නැහැ. තියටර් එකේ විස බීජ වගේ තමයි මේ සිල්. ඒක හොඳටම පිරිසිදු කරුවට පස්සේ තමයි ලෙඩෙක් ඇතුලට ගන්න කපන්නේ ඔපරේෂන් කරන්නේ. විපස්සනා කියන්නේ ඔපරේෂන් එකක් නම් ඒකට ඒ ශල්‍යගාරේ පිරිසුදුකම වගේ තමයි සීලය. ඉතින් ඒක හුඟා කල්යනම සම්බන්ධතාවයේ තේරුම් ගන්නද තේරුම් ගත්තට පස්සේ සීල් කැඩෙන්නේ නැති තැනට යනවා. ඊට ඉස්සලා සීල් රකින්න බැරි තත්ත්වයක අපි ඉන්නේ. ඉතින් මේ දෙක අතර වෙනස සංසාරට එක සැරේයි වෙන්නේ. ඒක වුණාට පස්සේ ආයෙන්නේ ඒක වෙනකන් තමයි අපි මේ කැරක් කැරකි අපි මේ මේ ඩබල් මිගිල් රෑ ඩැනියෙල් සෙල්ලමක් නෙදී ඒ සෙල්ලම යන්නේ ඔය අපි හිතන දක්ෂකමක් කියලා. ඒක තමයි ෂට ප්‍රඥාව වෙන්නේ. කවදා හෝ ඒක තේරුම් අරගෙන සබ්‍රක්මචාරින් වහන්සේලාට පාපෝච්චාරණය කළ පිරිසිදු වෙලා විපස්සනාට ගිහිල්ලා එක දවසක කඩාගත් දවස මේක. බුදුරජාණන්සේ කියනවා මං උඹලා කරේ තියෙන වගකීම මෙයින් යහට නැහැ කියලා. ඒ කියන්නේ බුද්ධිලා සෝවන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ගණන් ගන්නෑ. ඉතින් කියනවා මම මයි ළඟට ඇවිල්ලා සිවුරු පරව ගත්තේ වගකීම තියෙන්නේ මං කවදා හරි ඒ පුදුලා සෝවන් කරනවා. සෝවන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ පාර දිගේම යන්නේ ගඟට වැටිච්ච එකන ගඟ දිග ගහගෙන යනවා වගේ සෝවන් වෙනකන් මේ දෙක අතර සම්බන්ධතාවය හරි දුරයි. ශීලයේ පිළිබඳව සහ ප්‍රඥාව අතර මේක ඇහලා තියෙන්නේ මේ සෝවාන් ඵලයටපත් වීමට පංචිල් රැකීතද ඒකෙන් මම මේ සෝවාන් ඵලය කියලා ගන්න ගන්නේ ඥානයක් පංචිල් කියලා ගන්නේ සීලයක් ඍජු සම්බන්ධකමක් තියෙනවා. අනාත්මවාදී ධර්මයක්ද බුදුදහම මේක පටලවා ගන්න එපා බුද්ධාගම අනාත්මවාදීත් නෑ ආත්මවාදීත් නෑ හරියට උත්සාහ කරන අපේ අටුවාචාරින් වහන්සලා අනාත්මවාදයක් ගන්න ඒ මොකද ආත්මවාදී බමුණන්නේ කරඬු කරලා රණ්ඩු කරලා කට පුරුදු වෙලා බුදුහාමුදුරුවෝ ආත්මවාදයක් කතා කරලත් නෑ අනාත්මවාදයක් කතා කරලත් නෑ ඒ නිසා අපි කට්ටියත් හිතන්නේ බුදුහාමුදුරුවෝ අනාත්මවාදයක් කතා කරයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මේ මහා කච්චායන ආඳුරණ කියනවා මහා කච්චායන මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා මේක පවතිනවාමයි කියලා අන්තයක් තියෙනවා නවතින්නේ නෑමයි කියලා අන්ත දෙකක් තියෙනවා ওই දෙකට ගිහිල්ලා නිවන් ලබන්න බෑ මේ දෙක මැදින් තමයි ගමන තියෙන්නේ කියලා. නමුත් අටුවා යුගයේදී අපි පොඩි මේ පටලවිල්ලක් හදාගෙන තියෙනවා. මොකද ආත්මවාදී කණ්ඩියත් එක්ක රණ්ඩු කරපු නිසා අපි අනාත්මවාදී කොටිය අතට අරගෙන. දෙන්නනම් මේක කතා කරන්නේ ආත්මවාදී આવොත් අනාත්මවාදීන් ගහන්නේ කියලා තියෙනවා ආත්මවාදීන් આવොත් අනා අනාත්මවාදයෙන් આવොත් ආත්මවාදයෙන් ගහන්නේ කියලා තියෙනවා. මොකද අර බමුණෙක් ඇවිල්ලා කතා කරනකොට බුදුහාම කියනවා ඒ බමුණ අහනවා ආත්මයක් නැත්තම් කරපු මනසට කොහොමද කුසල් අකුසල් සිද්ධ වෙන්නේ අර මේ කියලා. ඒකට බුදුහාම බොහෝම ඕලාරික මේ තර්කයක් ගෙනල්ලා කියනවා ඉතින් හොඳටම දන්න දෙයක් මේ මේ මේ දේ කිරුවොත් මේ දේ වෙනවයි කියන එක. ඒක නිසා එහෙම අනාත්මවාදීව යන්න බෑ. ඇත්තටම කියනවනම් භාවනා ජීවිතයේ මුල් හරිය තද ආත්මවාදී. ආත්මයක්මයි සිල් රකින්න කෙනාට වැඩෙන්නේ. ආත්මයක්මයි සමාධි වඩන එකට වැඩෙන්නේ විපස්සනාදි විතරයි අපි ඒ වඩලන ආත්මයේ තියෙන ආදීන වේ දැකලා ගෙවම් කරන්නේ නිසා සිල් දකින්නකොට සමාධිය වඩනකොට අනාත්මවාදීව කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තමන්ගේ ගුණ චරිතයේ වඩාලීමක් මේ සීලේදී සිද්ධ වෙනවා සමාධියේ සිද්ධ වෙනවා. ඒ නිසා මේක මඳහත්ව තියාගත්තම හරි. ආත්මවාදීත් නැහැ අනාත්මවාදීත් නැහැ කියලා. හැබැයි ඒක මේ අවස්ථාව හැටියට කොයි එකද පාවිච්චි කරන්න කියන එක ඒක හරීම අවස්ථානුකූලයි. පශ්චාත් කාලීන විනය ශික්ෂාපද විවිධ වියතුන් අතර වෙනස් කොට තිබේ ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඇත්තටම සජීවී දහමක් වෙච්චාම ධර්ම විනය දෙකේ විවිධ අර්ථකථන දෙන්න පටන් අර ගන්නවා. ඒ අර්ථකථන දෙනකොට අපි මූල බුද්ධ ධර්මයේ තියෙන නිසා නැත්නම් මූලික උපමාන තියෙන නිසා අපි දැනගන්න ඕනේ මේ බුදුරජාණන්සේ කියපු මේ කාරණාවට දෙන විවරණ තමයි මේ. ඒ විවරණ જાතියට, දේශයට, සංස්කෘතියට අනුව යන්නේ. නමුත් ඒක බලලා ඒක බුදුහාමුදුරෝ දීපු උපමානෙට බහලන්න බැරි නම් විසිකරන්නයි කියලා තියෙනවා. බුද්ධ දේශනාවේ තිබිත විනයට මේ කියන අර්ථකථනය බහලන්න බැරි නම් සමතුලිත වෙන්නේ නැත්නම් විසිකරන්නයි කියලා තියෙනවා. සමතුලිත වෙනවා නම් අරකටම විස්තර විභාගයක් වශයෙන් ගන්නයි කියලා තියෙනවා. ඒක නිසා ඒක මේ පාවිච්චි කරනකොට තමයි ගන්න වෙන්නේ සමහරව නාස්තිකයි සමහරක ආස්තිකයි. නාස්තික ශික්ෂාපද පැත්තකට දාන්න කියනවා. ආස්තික වෙලා තමන්ගේ ශික්ෂණේ වැඩි වෙන වැඩ තියෙනවනම් ශික්ෂණය කියලා කියන්නේ අත්කිල මත අනුയോഗය නෙවෙයි. ශික්ෂණේ වැඩි වෙන තියෙනවනම් බාර ගන්නයි කියලා තියෙනවා. කෙසේ නමුත් හැම වෙලාවෙදීම සැකෙල්ලත් එක ගලපලා බලන්නයි කියලා තියෙනවා. මහපදේශ හතරක් ਸਰවඥාන්සේ පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කළා තියෙනවා. ඉතින් එකක් තමයි ඔය විනය ශික්ෂා එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙයි. එතකොට මූල බුද්ධ ධර්මත් එක්ක ගල්පලා බලන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී භාවනා කරන භික්ෂුන් වහන්සේ ශීලයේ ඊතරම් බල නොපාන බව වදාරති. එවැනි එක් අවස්ථාවකදී උන්වහන්සේ පසින්තුරන් රකින්නට වඩා එකම සිත රැකීම උතුම් බවත් අන් සියලු රැකීම ඉක්මවා සිත රැකීම උතුම් බවත් දක්වති. අවසරයි ගුරු දෙවියන් වහන්සේ භාවනාදී ශීලය අටාකාරට පිරිසුදු කළ යුතු බවද දක්වති. එතලින් කුමක් නම් බලාපොරොත්තු වන්නේද? ඇත්තම අටාකාරනේ පස් ආකාර තියෙනවා අටාකාර තියෙනවා නව ආකාර තියෙනවා දස ආකාර සාමනීර දස සීලේ උපසම්පදා සීලේ ආදි වශයෙන් විස්තර තියෙනවා. ඉතින් මේ පදේ පිළිගන්නවා නම් හරියි. පසින්දුරන් රකින්නට වඩා එකම හිත රැකීම උතුම් බව. ඇත්තටම මේ සතියෙන් ඒක තමයි කරන්නේ. සතියෙන් කරන්නේ මේ හිත හිත කියන්නේ පසින්දුරන් මෙහෙම ගත්තොත් ඉඳුරන් හා සම්බන්ධ වෙච්ච ස්නායු හෝ මොලේ හෝ තියෙන මේ එක එක කෙලවර. මෙතනින් අල්ලපුවාම හිත අහුවෙන්නේ. ඉතින් හිත අහුවන මේකම අහුවෙනවා. පසින්දුරන් හික්මන්නේ ඉස්සෙල්ලා තමයි හිත හිතන අමාරු බදී හික්ම ගන්න ඒක හික්මන්න පුළුවන් නම් පැහැදිලිවම කෙලින්ම තව තමා සත්‍යක් මරන්න යනකොට ඒ සතාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්න පුළුවන් වෙනවා. ඒ සතා කොච්චර බය කරුවත් කැමැත්තෙන් මරණයට කැමති වෙන්නේ නැහැ. කණ්ඩ බොණ්ඩ දෙන්නා කියවට මරණයට කැමති වෙන්නේ එහෙමනම් Taman එතන කිව්වොත් Taman කැමතිද? එහෙම නැත්නම් ඒ සතා මරන්න බෑ. ඒ වගේම අනුන්ගේ වස්තුව හොරකම් කරනවා දකිට ඒ මිනිස්සු කැමති නැත්නම් අපිට කාට කෙනෙක් හොරකම් කරන්න අයිතියක් නැහැ. අනේ ඒ ටික සාකච්ඡා කරන්න බැරි මනසකට කවදාකවත් බෑ මේ සංඛා විතරන විසුද්ධියෙන් එහාට යන්න. සැක සංඛා වලින් පිරෙන්න පටන් ගන්නවා. සංඛා විතරන විසුද්ධියෙන් එහාට යන්න නම් හැම කෙනෙකුටම සමාජිත වාසිකම් දීලා යන්න වෙනවා. කවුරක්වත් පහත් කරලා බෑ කාටවත් විරුද්ධව අපිට අධිකාරී ශක්ති නැහැ. එතකොට මේ සීලය කියලා කියන්නේ අන්නේ හික්මීම සදාචාරාත්මක වටිනාකම. ඉතින් ඒක සිල්පද කඩනවා කියලා කියන්නේ පැහැදිලිවම තමන්ට තමන් කරගන්න අකරුණාවන්ත වැඩක්. සිල් කර රකින්නයි කියලා කියන්නේ ශිෂ්ට වෙනවා, සදාචාර සම්පන්න වෙනවා, මේ හීතල වෙනවා. ඉතින් ඒ නිසා ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි ශක්ති ප්‍රමාණය කියන තැන ඉඳලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඉතින් අපි විනාඩි 45ක් විතර අරන් තියෙනවා ධර්ම මේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න වෙනුවෙන්. ඉතින් තව කාට හරි වෙන අවත්‍යයට ප්‍රශ්න නගන්න හෝ මත මත ප්‍රකාශන තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. සමනස පස්සද්දි සම්බොජ්ජංගය කියලා බොජ්ජංග ධර්ම හතේ මම මතකද පස් වෙන එක හරි හය වෙන එක හතේ බොජ්ජංග ධර්ම එහි එයින් ඒ වැඩි යුතු ධර්මයක් කියලා තමයි බොජ්ජංග ධර්ම කියලා කියන වැඩි යුතු නිසා කියලා මම තේරුම් ගන්න දෙන්නේ මොකක්ද සම්මතෙහි ඒ කියන්නේ විස්තර වශයෙන් ඉදිරිපත් කරන මොකක්ද ඒ තේරුම මොන වගේ කොටසක්ද වැඩි යුත්තේ එහෙම නැත්නම් වැඩෙන ඇරිය යුත්තේ මොකක්ද ඒක අර බොද්ධංග තියෙන පිළිවෙලට කියලා ගත්තොත් සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සුඛ නෑ පීති පස්සද්දි සමාධි උපේක්ඛා එතකොට පීති සම්බොජ්ජංගේ තමයි පස්සද්ධියට ආසන්න කාරණා. පස්සද්ධිය ආවනම් ඒක තමයි සමාධියට යොමු කරනවා. ඒකට සමාධිය සහ ප්‍රීතිය අතර මැද පස්සද්ධිය තියෙන සමාහට පස්සුක පස්සද්ධිය සුඛ සමාධි කියලා දක්වන තැන තියෙනවා චේතනාකරණීය සූත්‍රයේදී නැත්නම් සම්පජාන සති සම්පජාන සූත්‍රවල ප්‍රීතියෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සුඛයට සුඛයෙන් සමාධියට. ඒතර පස්සද්ධියෙන් අදහස් කරන්නේ සංසිඳ වීම. සංසිඳ වීම කියලා කියන්නේ හොඳට මඩ කලත්තු කරපු වතුර වීදුරක් ගත්තොත් ඒකේ කලත්තු කරලා ඉවර වෙච්ච ගමම බර කැටිච්ච පල්ලෙහාට යනවා. ඒකට අර කලල් මද එහෙම තැම්පත් වෙන්නේ නැහැ. අපි ඒක බීජුවක් උඩ කබඩයක් උඩ තිබ්බට පස්සේ හිමීට හිමීට හිමීට හිමීට හිමීට කලල් මඩ ගමන් කරන්නේ දවසකට මිලිමීටරක් විතර වගේ. හරහට ගමන් කරන්නේ තැම්පත් වෙලා තිබ්බොත් මේ හිමීට හිමීට යනවා. වැඩි කාලයක් තියාන තියාන තියාන උඩ හරි වතුර පිරිසිදු වෙනවා. මණ්ඩි යටට යනවා. ආයෙ කලවම් වුණොත් ආයෙ සුමානයක් යනවා. අන්න වගේ ඇත්තටම පස්සද්ධියේදී තියෙන්නේ යමක් නොකර සිටීම තමයි. කරනවා කියන්නේ කලවමක්, අනනවා, අවුල් කරනවා, ව්‍යාකූල කරනවා, බොර කරනවා. පස්සද්ධිය වඩනකොට කරන්න තියෙන්නේ පස්සම්භණය කියන වචනේ පාවිච්චි කරන පස්සම්බයන් කාය සංඛාරා පස්සම්බයන් චිත්ත සංඛාරන් වල එතනත් කියන්නේ සංසිඳුමේ සංසිඳුමේ කියලා. සංසිඳනවායි කියලා කියන්නේ කෙලස් කාම කෝප වලට යන්න දෙන්නේ නැතුව එහෙමම මණ්ඩි මෙදෙන්න අරින එක. ඇත්තටම කියනවා නම් සාමාන්‍ය ලෝකේ භාෂාවේ යමක් නොකර සිටීමයි එතන තියෙන්නේ. කිංචන කෘත්‍ය, කර්ම, චේතනා මොනක්වත් නැහැ. එහෙම තැම්පත් වෙනකොට අර පිරිසිදු බවක් ඇති වෙනවා. මුළු සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්මවල ඒවටත් බෝධිපක්ඛීය ධර්ම කියලා කියනවා. අන්තිම තැන තමයි ආයුධ කට්ටලේ තියලා තියෙන ඔය අරියස්නාංක මාර්ගයේ ඉස්සෙල්ලා සත්බොජ්ජංග ධර්ම ඒකෙදී මුළු 37ක් හෝ ස්තෝත්‍රාක්ෂික ධර්ම වලම සම පස්සද්ධි සඳහන් එකම එක පොළයි. බොජ්ජංග වල විතරයි ඒක තමයි සෝසේවාව ඇති කරන්නේ. බුදුජානනාංශයේ චුන්දහමුදුරන් කිව්වේ මට බොජ්ජංග ටිකක් දේශනා කරන්නයි කියලා එතෙන්දී සංසිද්ධ වීම ඇති වෙනවා. බුදුජානනාංශ කියලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටත් බොජ්ජංග සූත්‍රය දේශනා කරනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සද්ද. ඒකෙදී එතකොට ඒ කට්ටියගේ අර දැන් ඇවිසිලා තියෙන රෝගයක් වේදනාවක් පස්සද්ධිය ඇහෙනකොට තමයි සංසිඳන නිසා පස්සද්ධිය තමයි කියනවා රෝගසෝ කිරීමේ ශක්තිය තියෙන්නේ. අපේ හිත පස්සද්ධියට ගිය ගමන් ඉබේම රාග දෝෂ මොහ තැම්පත් වෙනවා. වාපිච්චෙන් සමනයකටපත් වෙනවා. කයත් බොහොම පිසිදු සමවර භාවයකටපත් වෙනවා. හිතත් අර බොර වතුරක මණ්ඩි බෙදෙනා වගේපත් වෙනවා. ඒ නිසා මේ පොඥංග පිළිත බොහොම ප්‍රසිද්ධයි රෝගසෝ කරන්නේ. ඒකට හේතුව ඒකේ මැද ගැබ්බෙලා තියෙන මේ පස්සද්ධි චෛතසිකේ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ලෙඩක් සනීප වෙන්න නම් හිත විශ්නිෂ්කලංක වෙන්න ඕන. දැන් ওই තියෙන බෙහෙත් කිසිම දෙයකින් සනීප වෙන්නේ නැත්තේ මොකද? මේ හිත ඇවිස්සිච්ච තියෙන ගමන් බෙහෙත් වලින් පත් කරාට ආය ඇවිස්සෙන්න ඕන දෙයක් ආපු ගමන් ආය ගස ගන්නවා. ඉස්සර නෑ සිංහල වේදකමේ පත්‍යං කියලා જાතියක් තියෙනවා. ලෙඩට පත්‍යං තියෙනවා. ඒ ආහාරයෙන් යැපෙන්න ඕනේ. මේ ව්‍යාපාර වලින් ආහාර විහාර මනෝ ව්‍යාපාර යාදුන් නැත්නම් වෙදකම සිද්ධ වෙන වෙදා එනවා බලන්න. දැන් එහෙම නෙවෙයි බෙහෙත් බිව්වට අර ඇවිසිලි රෝග තියෙන නිසා රෝගය යටපත් වෙන්නේ බොහොම తాවකාලිකව. දැන් කියන එකම බේතකින්වත් ලෙඩ සුව කරන්නේ ඇද්දලා දෙන එක විතරයි කරන්නේ. ඇද ඇද ඇද ඇද යනවා. නමුත් අර මන භාවනාවක් කරන ගමන් වෙදකමක් කරනවා නම් අඩියට යනකම්ම සංසිඳනවා. සංසිඳෙන්නේ පස්සද්ධියේ. ඒකට හේතුව මේ ආසන්න කාරණා පෙන්වන පීචිසුක ඒ අනුපිළිවෙලින් තමයි පස්සද්ධියට යන්නේ. ඒක කියනවා සාමාන්‍යයෙන් ජීවිතයක් ගත්තොත් වයස අවුරුදු 40 50 අතරේ. ඒ වගේ ඉඳුරන් ඔක්කොම ප්‍රකටයි. එයා තමයි තමන්ගේ දරුවන්ටත් නායකයා, අම්මට තාත්තටත් නායකයා. අපි කියන්නේ වනස්පති යුගය කියලා. ඒ කාලේදී ආ ඉන්නේ නිවිච්ච තත්ත්වයක. එහෙම නිමුණාට පස්සේ මනුස්සයගේ පසු කාලයක් ජීවිතේ බොහොම මේ චලතුණා තාලයකට එනවා. නමුත් ඒ වෙනකොටත් අවිශ්චිච්ච කලබල වෙච්ච තත්ත්ව තියෙනවා නම් සංහිඳියාවක් නැතුව ඉතින් පසු කාලයට යනකොට සෑහෙන ප්‍රශ්න ඇති කරනවා. ප්‍රශ්නදී. අතරේ හඳුන්නේ මේ බුදුදහමේ දැක්කෙන මාර සංකල්පය ගැන මේ අද වර්තමාන වෙනකොට විවිධ මතවාද දිනවා මාර සංකල්පය හේතුවලට යොමු කරනවා ය පස්තින සතියේ තියෙන තණ්හා රතිරදා වෙන සිද්ධීන් අරගෙන නමුත් අපේ බලංගොඩ ආනන්ද මහත්මයා හාමුදුරුවන්ගේ කරිතාපදාන කියනවා උන්වහන්සේ කියනවා මේ බුදුදහමේ දැක්වෙන මාන සංකල්පයට විවිධගත්තු මායя පුද්ගලෙක් විදිහට පිළිගන්නේ නැහැ කියලා. නමුත් බලංගොඩ ආනන්ද මහත්මයා හාමුදුරුවෝ මායя පුද්ගලෙක් විදිහට පිළිගන්නවා. ඒතර උන්වහන්සේ ඒ සඳහා භාවනා කරනකොට උන්වහන්සේට මායя ඇවිල්ලා කරදර කළා කියලා මේ නිදසුන් පෙන්නනවා අපේ හාමුදුරුවෝ. මම හිතනවා හාමුදුරුවෝ ඒ ක්ෂේත්‍රෙම නියෝජනය කරන හන්දා හාමුදුරුවන්ගේ මොකද්ද මතය කියන පොඩ්ඩක් දැනගන්නට ඕන. මම හිතන්නේ මේ වගේ මේක ඇත්තටම අටුවාවේ තේරවාද අටුවාවේම උත්තරේ තියෙනවා පංචමාර සීනාගෙන ක්ලේශමාර මච්චු මච්චුමාර දිව්‍ය පුත්‍රමාර අபிසංඛාරමාර මොකක් පස්සාකා මච්චු මාර කියන එක මාර මාර තවත් එකක් තියෙනවා. ඒකෝට ක්ලේශ මාර කියලා කියන්නේ සීල් රකින්න දෙන්නේ නැහැ. අනුන්ට බය ඇති කරනවා, තමන්ට බය ඇති කරනවා, සීලේ කඩලා දානවා. සමාධියක් ඇති කරන දෙන්නේ නීවරණ වශයෙන් කෙලෙස් වශයෙන් මතු කරනවා. විපස්සනා කරන දෙන්නේ ඊට ඇති තියෙන අනුසය කෙලෙස්. ඒතකොට කෙලෙස් මාර. ඒක තමයි තණ්හාරති රගාලගේ ඒ කතාවේ යනවා. එතකොට මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ වසවත්ති දිව්‍ය ලෝකේ. එයා තමයි මේ වසවත්ති දිවි රාජයා. පරිනිම්මිත වසවත්ති. පරිනිම්මිත වසවත්ති කියලා කියන්නේ මාරසිවියට කුවීර කියලා නමකුත් සඳහන් කරනවා ඕනම දෙනෙක් මොනවා නියෝජනය කරත් නිරූපණය කරත් මේ මේ නිර්මාණය කරත් එයාට වශයේ පවත්වන්න පුළුවන්. ඒ නිසා එයා ඉන්නේ බ්‍රහ්ම ලෝක දිවි ලෝක දෙක මායිමේ. දිවි ලෝකයේ අන්තිම කෙළවරේ බ්‍රහ්ම ලෝකයේ අඩියේ. මේ අපි දන්නවා මේ චාතුම් මහරජගේ තාවතින්ස යාම තුසිත නිම් පරිනිමිත වස නිම්මාන රති පරිනිමිත වසවත් පරිනිමිත වසවත්ටි නායකත්වයේ දරන්නේ මහර දිව්‍ය පුත්‍රයා දිව්‍ය පුත්‍ර මහර එයාට තියෙන සෑම බූදලේම අයිතිවාසිකම කුවේර කියලා සඳහන් කරනවා ඉතින් ඒ නිසා පින්කම් කරලා යන්නේ මහරයාගේ කිහිල්ලට දිවිලෝ යනවා කිය පොඩ්ඩ පෙරදිලා ගියොත් ඔතෙන් තමයි යන්නේ ඉතින් පින්කම් කරන කට්ටිය පොඩ්ඩක් පරිස්සමෙන් පින්කම් කරන්න ඕනේ මොකද මගදී හම්බෙන්නේ මාස මාර මැසිනා එයාට කියන්නේ මාර දිව්‍ය පුත්‍ර මාර්ග. මච්චු මාර්ග කියලා කියන්නේ ජීවිතය හැමාරේ කෙලස් මරලා දාන එකට. අபிසංකාර මාර්ග කියලා කියන්නේ මේ සංස්කරණ අපි ඇති කරන චේතනා. අපි ඇති කරන චේතනා නිසා අපි නැවත නැවත කර්ම රැස් කර ගන්නවා. සංසාරට බැඳලා තියානවා මායя කැමති නැහැ. අපි සංසාරයෙන් ගැලවෙනවාට. ඒ නිසා හැම වෙලාවෙම චේතනා පහළ කරනවා. අපිට උගන්වන්නේ සාමාන්‍ය චේතනා හොඳ එකක් කියලා. චේතනා පරිසුද්ධ වේ නම් පෙන්සතම් ඵල දින්නේ නැහැ කියලා කියන්නේ. අන්තිමට වැරදුනා වෙබ්සයිට් පටන් ගන්නකොටම පරාදයි. ඒ නිසා චේතනාවක් කියන්නේම බුදුරජාණන් වහන්සේ කිව්වේ කෙලෙසයක්. ඒ නිසා නික්ලේශී වෙන්න නම් විසංකාරගත වෙන්න ඕන. මේ විදිහට මාර කියන අදහසටම හත් පස් ආකාරයකට අපිට විස්තර තියෙනවා. ඉතින් ඒ නිසා එකක් අල්ලගත්තොත් අරකට විරුද්ධ වෙනවා මේක අල්ලගත්තොත් මේකට විරුද්ධ වෙනවා ඒ නිසා මේ මේ සංකල්ප රාශියම අරගත්තට පස්සේ මේ වෙලාවේ අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් වශයෙන්ද මාර්ගදිව්‍ය පුත්‍රයා වශයෙන්ද මරණේ වශයෙන්ද සංස්කාරයක් වශයෙන්ද මේ කියලා බලන්න ගත්තා පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා කොයි වෙලාවෙ එකෙක් ඔය කීන් කවුරු එකෙක් කියලා හොල්මන් කර කර ඉන්නවා. ඒ නිසා හොඳටම අඳුර ගන්න ඕන එක තමයි මායя කියන්නේ. අත්තගා ළඟ තියාගෙන ඕන කෙනෙක් නිතරම ඉන්නවා. නිසා අල්ලගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙයා මොන තාලෙන් ඉදිරිපත් වෙනවද කියලා. ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන වෙලාවදී නම කියලා අඳුරන්න පුළුවන් නම් එයාට බල පිළිනවා. අපි ඒක අඳුරගත්තේ නැත්නම් එයාගේ බලය ක්‍රියාත්මක වෙනවා. කෙලෙසක් එනකොට එකම දේ තියෙන්නේ මේකට මට තියෙන රාගය කියලා අඳුරගන්න එක විතරයි ඕන කරන්නේ. ද්වේෂයක් එනකොට ද්වේෂ හඳුනගන්න එක විතරයි. මෝහයක් එනකොට මෝහය අඳුර ගන්නකොට මාරට එන්න බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට තව පාපී මාර කියලා කියනවා. සෝ පාපී මායයි කියනකොට සතියවන්තර දාපේදී. එතනම යාට ඉන්න බැරුව යනවා. මායාගේ වැඩ යන්නේ අඳුරගත්තේ නැති උන. මැජික් එකක් මැජික් එකක් වෙන්නේ ඇස්බැඳුම අඳුරගත්තේ නැත්තම්. කරගෙන ඇස්බැඳුම අඳුරනනම් ඒක ඇති මැජික් එකක් නෑ. ඔය පාරවල් ලයිනේ මැජික් පේන මිනිස්සු ඉන්නේ ඔක්කොම තනිකර ඇස්බැඳුම් කරන්නේ. ඉතින් ඒක අඳුරගත්තට පස්සේ මැජික් කරන බොරුව කරන්නේ. ඒකේ මායя එනකොටම අඳුර ගන්න තමයි අපි නිතරම එලඹ සිට 100න් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කරන්නේ මාරපාක්ෂික වැඩ. නොදැනුවත්වම මායя සන්තෝෂ කරන වැඩ. එතකොට මායයට අපි ගැන කිසිම සතුටක් නැහැ. එයා නිකම්ම දිනලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ එළඹ සිටි සීයේ නිතරම මතුවෙන මතුවෙන එක පැමිණෙන එක අවබෝධ කරගෙන ඉන්න එකයි. ඒ බලංගොඩ ආනන්දමයිත්‍ය හාමුදුරුවෝ කියලා තිබුණා ඒ පත්‍රේ නම මගේ නමක් දාලා තිබුණා. බොරු මම ගියෙත් නැහැ කියලා. ඒ කියලා තිබුණා මේ මේ විපස්සනා කරන කට්ටියට මායя බලපන්නේ නැහැ කියලා. අනික ඕනේ පිංකම් කරන්න ගියාම මිනිස්සු කියන්නේ ඉස්සරට වැඩිය මට කරදරයි මේ මාර බලවේග වැඩි හොඳ වැඩ කරන්න ගියාම කියලා. ඒක අහනවා ඒ මහින්ද විජේතිලක මහත්තයා තමයි පචේ ලියලා තියෙන පත්‍රයට. මම නෙවෙයි ගියේ ඇත්තටම අපි ලොකු ස්වාමීන් වහන්සේ වෙන්න තියන්න ඇත්තේ. මගේ නම දාලා තිබුණේ ඒ නිසා මට කවුද පත්‍ර කැල්ල කපලා ඉවර තිබුණා. ඒ කියනවා මේ විපස්සනා භාවනාවට මායя නැහැ මොකද විපස්සනා මායත් එක්ක තද සම්බන්ධයක් තියෙන. නිතරම මායя එක කතා කර කර යන්නේ ගමන. කවදාකවත් මගහරින්න යන්නේ නැහැ. දන්නව කොහෙන් ගියත් මෙයා එනවා. එන්නකොට අඳුර ගන්න එකයි කරන්නේ. මේ රාගේ මේ ద్వේෂේ මේ මෝහේ මේ මේ සංස්කාරය අඳුරගත්තට පස්සේ ආගේ බල බිඳිනවා. අපිට වැඩිය හොඳයි. ඒක මේ කුවේර සඳහන් කරන්නේ මාර්ගදී පුත්‍රයා විදිහට ඒ වසනින් පරිණිමිත වසවත්ත්‍ය දිවි ලෝකයේ ඉන්න පරිණිමිත වසවත්ත්‍ය දිවි රාජයා. වසවත්ත්‍යයි කියලා කියන්නේ ගෙදර පවුලක පොඩි කොල්ලෙක් ඉපදිලා අම්මා තාත්තා නලවන්න මේක මම වතවත්යයි කියලා කියන්නේ අම්මගේ තාත්තේ කොච්චර බූදලේ සේවත් හැකියාව තියෙන පොඩි එකා නලවන්න දන්නවා ඌ අඬලා නලවලා අම්මලා ගෙදර තියත් කර ගන්න දන්නවා වශයේ පවත්තරන මේක වහ වතවත්යයි කියලා කියන්නේ වසවත්ති දිව්‍ය පුත්‍රයාද තමයි ඒකට කියන්නේ දිව්‍ය පුත්‍ර මාර්ග ඒක මේ අපි භවයේ 33 තලයේ ඉහළම දිව්‍ය ලෝකේ ඒකෙත් නායකයා ඒක පැන්නුවට පස්සේ තමයි පළවෙනි ධ්‍යානයෙන් ලැබෙන මාර්ගමය බ්‍රහ්ම ලෝකේ ලැබෙයි. ඒ රජකම් කරන්නේ හොඳට පින් කරපු අය තමයි. කරන හරියක් කරන්නේ අපරාධ. ඔය රජවරු එහෙම කුවේර වෙන්න බලය ලබා ගැනීමට ධනෙ ලබා ගන්න ගියාට පස්සේ පිනක් නැතුව කරන්න බෑ. ඊට පස්සේ කරන්නේම අනික් මිනිසුන්ට අනවශ්‍ය දඩ පවරවයි මේ. බදු පවරනවා, බලය ක්‍රියාත්මක කරනවා. නිසා ඒ මට නම් කිසිම ප්‍රශ්න මට නම් ප්‍රශ්න තියෙන්නේ ඇයි එහෙම නොකරන කවුද ඉන්නේ කියලා. බලය ලැබිච්ච මිනිහා කරන්නේම කැතකට තමයි. කවුද ඉන්නේ බලය ලැබිලා බුදුහාමුදුරුව ඇර සියලු ශක්තියින් තියාගෙන ඉඳලා මෙහෙම කරගෙන හිටියේ කවුද? කවුරුත් නැහැ. අනිත් ඔක්කොම වැඩ පෙන්නන එක තමයි කරන්නේ. ඒක හොඳම ආදර්ශය මායාවේ තියෙන. ඒ නිසා උංගව දෙනෙක් මාරපාක්ෂිකයි. වැඩ පින්නන්න යන උංගව දෙනෙක් මාරපාක්ෂිකයි බුදුජානනාසි කිව්වේ පුළුවන් නම් ඇත්ත එක වහන්න දවස් 7ක් එක තැනට හැල්ලෙන්නේ නැතුව හිටපන්. බැරි නම් ඒ කියන්නේ දඟලනවා කියන්නේම කෙලෙස් වලට කෙලෙස් තියෙන බවට ලකුණක්. මහා පුදුමාකාර බලවත් කෙනෙක් කුයර කියලා කියන සියලු ධනෙට සියලු නිර්මාණ ශිල්පීත්වයට අයිති අධිපති කෙනෙක් තමයි. එයා ඒක නිසායි කැමති නැත්තේ මේ අනීමිෂ මේ නිර්ාමිෂ සැපයට කවුරු හරි යනවට එයා කැමති නැහැ. එයාගේ ශේෂ්ත්‍රය පන්නනවා ඒකට. නිර්ාමිෂ සැපයට ගිය ගමන් මේ කාම ලෝකයේ තියෙන හිස්කම පේනවනේ. එයා කැමති නෑ. එයා කියන්නේ ඔක්කොමලා කාම ලෝකේ බැඳගෙන එයාට බදු ගෙවාගෙන යටත් වෙලා ඉන්නකොට එයා කැමති. කවුරු හරි කාම ලෝකේ ඉක්කලා ධ්‍යාන ලෝකෙට යනවනම් භාවනා කරලා මේ ලෝකෝත්තර සැපයකට යනකොට මායාවේ ක්‍රියාශක්ති වැඩ කරන්නේ එයාගේ බලාධිකාරියෙන් පයින්නවා. ඒ නිසා එයා යන්න දෙන්නේ එයා කැමති මැද ඉඳගෙන කාමයට දාසකම් කර කර ඉන්න තාක්කල් මායාව සපෝට් කරනවා. උදව් කරනවා. මේ හිත උපාසක මහත්තයෙක් මේ කවුද ලොකු චාන්සියෙන් ඇහුවද ඒ දවස්වල ලොකු බුදුහාමතුරු ඉන්න කන්න නිතර නිතර ඇවිල්ලා පෙනී හිටිය අපිට පේන්නේ නැත්තේ මොකද කියලා. ඊට පස්සේ කව උඹලා වගේ මනසකට මායාවේ බල ඇණියේ ස්විච්චා හමුදාවලේ සෙබලෙක් આવොත් උඹලා බිම දාන්න පුළුවන්. ඒ නිසා මායි කයින්ඩ ඕනේ උඹව දාන්න. ස්විච්චා සේවාවේ ඊයේ පෙරද බැඳිච්ච සෙබලෙක් આવත් උඹලා වැටෙනවා. ඒක නිසා උඹ වගේ මිනිසුන්ට එන්නේ එන්නේ මේ වගේ වැඩ කරන කෙනාට තමයි. මාරයා ඒ වගේ ඔෆිස් එකෙන් එළියට බහින්නේ නැහැ බරපතල කෙනෙක් නේද. බුදුහාමුදුරගේ වැඩවලට එළියට එනවා වෙන කවුරු දැන් තන්නාරත්ති දගාගේ තාත්තට බැන්නම් අපි කරලා දෙන්නම් කියලානේ. හරි ගියේ නැහැ. බුදුහාමුදුර ඇද්ද කරලවත් බැලුවේ නැහැ. ඉතින් එතකොට මිනිහටම බයින්න වෙන වැඩේ. ඒ එතකොට කියන්න තියෙන්නේ මාර මාර දිව්‍ය පුත්‍රයාගේ ඒ කියන්නේ මේක නම් මම හිතන සංකල්පයක් කියලා. මේ තන්නාරත්ති දගා කියන කෙලෙස් තුනක නියෝජනයක් පෙන්වන්නේ එතකොට මේ සංකල්ප දෙකක් විතර කලවම් වෙලා තියෙනවා මාර දිව්‍ය පුත්‍රයයි කෙලේශ මාරයි කියන දෙපැත්තක්. ඒ නිසා හරි අමාරුයි අපිට හිතාගන්න මේකමද මේක වෙන්නේ කියලා කර්ම ශක්තිය මොකද මේ කර්ම විශේෂ වාගේ එච්චරම අපිට චින්තේ විශයක් නෙවෙයි ඒක. විවිධ පැතිකඩ සහිත මේ සංකීර්ණතාවයක් තියෙන එතන. කොහමරි සාරිපුත්තු ස්වාමීන් වහන්සේද මොග්ගල්ලාන ස්වාමීන් කියන්නේ එයත් කාලයක් මාරාවිලා හිටියයි කියලා. දැන් ඉන්නේ එයාගේ මාමලු. මේ දවස්වල වැඩ බලන්නේ සාරිපුත්තු ස්වාමීන්ගේ මාමා. ඒ දවස්වල සාරිපුත්තු ස්වාමීන්ගේ බඩට ඇවිල්ලා ගල් වගේ බර වෙනවා. ඉතින් මොග්ගල්ලාන ස්වාමීන් කල්පනා කරලා බලනකොට මාරේ ඇවිල්ලා ඇතුලේ. ඊට පස්සේ කතා කරනවා. කත නම කියපු ගමන් එළියට එන්න ඕනේ. යාට නම කියවපු ගමන් බෑ. ඊට පස්සේ කතා කරලා ඉතින් යා බලපෙන්න. ඊට පස්සේ කියනවා අසවල් ආත්මෙ ඔබ මතකද? ඔබ මාමා වෙලා හිටියා මම එතකොට මාරා. දැන් අද උඹ දැනගනින් ඒ තමයි මම. එනිසා උඹට නටන්න බෑයි කියලා මට මතක නැහැ මාර්තජ්ජනීය සූත් නැහැ. මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් තියෙනවා. යක්කට තියෙන මුං යට කෑවා වගේ බඩතද වෙලා මම මොග්ගලන් සාංශේ බලනකොට මාරයා රින්ගලා. එතකොට අභියෝග කරනවා අපි දෙන්න එක එක හැලියවත් කාපු කට්ටිය අද උඹ ඔය දැඟලුවාට මතකද කියලා මතක මතක් කරලා තියලා මාරේක බල බිඳලා එළවලා තමයි. එතන පේන්න තියෙනවා මේ සංසාරගතව යන ඒ කියන්නේ වරින් වර වරින් වර ඩියුටි මාරු කරනවා ඒගොල්ලෝ. ගාක් දීර්ඝායසයි මේ මොකද්ද මේ මේ පරිණිමිත වසවත්ති කිව්වහම සෑහෙන දීර්ඝායස ලෝකයක් ඒ නිසා උංගා කල්යනකම් එන නමුත් ඒ සදාකාලික නැහැ. මාරේ මාරේ දැන් ඉන්නේ දූෂී මාර. එතකොට සාරිපුත්‍ර සාංශේ මාර වශයෙන් වැඩ බලන කාලේ වෙන නමක් තිබිලා තියෙනවා. කොහොමද සාරිපුත්‍ර මොකක්ද? පැහැදිලි වෙනවා. අනිවාර්යව දුවන්න බෑ මේ ලෝකේ දැන් සජයක් දුවන්න බෑ තක්සරකතු. ඒ කියන්නේ ඡන්දි නැතුව දුවන්න බෑ රජයක්. ඔය බොරු පොලිසියෙන් කරන්නේ නිකම් බොරු විතරයි. ඒකේ තමයි වැඩේ කෙරෙන්නේ. අජරු කියලා බුදුජානනාංශය කියලා තියෙන වෛශ්‍යාවයි ඒ බරපතල හමුදා මේ කල්ලිවල නායකයයි රජුරෝ තුන්දෙනාම එක තැන ඉන්නේ. එක්කෙනෙක්වත් ආශ්‍රය කරන්න බෑ ආශ්‍රය කරුවොත් පිරිනු. ඒ කටේ තුන් දෙනා එකට එකට වැඩ කරන්න බෑ රජුට නියෝජනය කරන්න මේ සදාචාරයේ. මොකද යා වැඩේ ගෙනියන්නේ පුද්ගලික හමුදාවේ එහා පැත්තේ වෛශ්‍යාවගේ. ඒ නිසා මේ කොයිට කිත්තුණත් තුන් දෙනාම එකයි. රජයක් කවදාකවත් කරන්න බෑ කියලා තියෙනවා. ඒ වගේ ওই ධාර්මික රාජ්‍ය ගැන මේගොල්ලෝ නිකන් අනම්මනම් කතා කරනවා. රජයක් කියන්නේ ඒවා. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙන දේවල්. ඒවත් එක්ක ඇසුරට යන්න එපයි කියලා තියෙනවා භික්ෂුවක්. ගියොත් එහෙම අරයා කෙරුවත් එකයි මෙයා කෙරුවත් එකයි මෙයා කෙරුවත් එකයි ලිග්ගල් තුන වගේ මේ ඇමරික සොරයි වෛශ්‍යවෘතියේ ඉන්න නායිකා ගණිකාව කියලා කියන්නේ ඝන නායිකාවයි රජුරෝයි බොහොම නිතර සාකච්ඡා කරලා තමයි වැඩේ ගෙනියන්නේ. ඒක ඇමරිකාව ගෙරට ඔල්ලන හොඳනම ප්‍රසිද්ධයි. දැන් මේ මෑතක ඉඳලා දැන් පසුගිය අවුරුදු 3 ඇතුළත එන්න එන්න ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා ඒ මිසු කරන වැඩ. අවසරයි හාමුදුරනේ දස සංයෝජන ධර්මයන් හා දස මාර්ග සේනා වශයෙන් පවතින එක්ම ධර්මතාවයක්ද එහෙම නැත්නම් දස සංයෝජන ධර්මයන් වෙනම ගිහිල්ලා දස මාර්ග සේනාව තව විදිහකට යනවද එතකොට දස මාර්ග සේනාව හරදවන්නේ ඉස්සර වෙලාද දස සංයෝජන ධර්මයක් නැති කරන්නේ එහෙම නැත්නම් දස සංයෝජන ධර්මයක් නැති කරලා ඉවර වෙලා ඊට පස්සේ දස මාර්ග සේනාව පරාජයට පත් කරනවාද ඍජුව මුණ දෙන්නේ දස සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රවස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා දස මාරසේනා කියන්නේ කාමාතේ පටවාසේනා ဒုတိ ය ආර්ති උච්චති තත්‍යං කුප්පිපාසා චතුත්තං ආදි වශයෙන් මේ මාර සංයුත්තේ පැහැදිලිවම 10ක් පෙන්ලා තියෙනවා මේ දෙක දෙකක් අරක පෙන්වන්නේ මායාවේ එක එක වැටෑදියන් සමුදා කාමයේ පළවෙනි එක දෙක පරිේශන තෘෂ්ණාව ද්විතිය අරති කාමාන්තේ පටිසමාන්තේ නම් ද්විතිය අරති අදු කුසලට කම්මැලිකම දෙක තණ්හාව තන්න පරිේශන තෘෂ්ණාව ඊගාවට මේ බය කුප්පිපාසාව ෂටමායාවී ගති ඒ ටික තමයි පෙන්වන්නේ දසමාර සේනාවට. දස සංයෝජන ධර්ම වෙනයි. මොකද දස සංයෝජන ධර්ම කරගෙන යනකොට ඒ තණ්හාව කැඩෙනවා තණ්හා මාන දිට්ටි දිට්ටි කැඩෙනවා දිට්ටි මට්ටම සෝවන් වෙනකොට තණ්හා මට්ටම කරනවා අනාගාමි වෙනකොට මාන මට්ටම කැඩෙන්න රහත් වෙන්න ඕන ඉතින් ඒ නිසා දස දසමාර සීනා වල තණ්හාව අනාගාමි මට්ටමට නිකන් කැඩෙන්නේ නැහැ සෝවන් වෙනකොට තාම තියෙනවා අනාගාමි වුණත් රූප රාග අරූප රාග හේව නැල්ල තාම තියෙනවා ඒ වගේ මේ දෙක සම්බන්ධ වෙන්නේ හරියටම මූණට මූණ දාලා නෙමෙයි පොතේ අනුවට බලනකොට නම් දෙකකට පෙන්ලා දීලා තියෙනවා සංයෝජන ධර්ම 10 වෙනමයි දසමහර සේනාවන් වෙනමයි. ඒ දසමහර සේනාවන් දෙතුන්පලක සඳහන් වෙනවා එකම ලයිස්තුමයි සඳහන් වෙන්නේ. ඒක සංයුතනිකාය මාර සංයුත්තේ ගත්තාම එතනින් ගියාම සුත්තනිපාතේ මට මතක නැහැ සූත්‍රේ නම කස්සක සූත්‍රේ. නෑ කස්සක සූත්‍ර නෙමෙයි. ඒ සූත්‍රයක කෙලින්ම ਸਰවචනanse දසමහර සේනා නම් කළා දීලා තියෙනවා. මට මම ඉදලා කටපාඩම් කරන හිට මම හරි මාසය මාරත් එක්ක එකට ඉන්නේ. නිකන් යාළුවෙක් වගේ මං කියන්නේ නිතරම මං දන්නවා මයිත් එක පුදිනවා මගෙත් එක නැගිටිනවා කියන එක. ඒ නිසා නිතරම මිනිහාගේ කැරක්ටර් සත් එක දැනගෙන ඉන්න එක හරි ලාභයි. දුරුවන් කරන්නට හරියන්නේ නැහැ. මිනිහා කොහොමඩක්වත් පිටිපස්සමයි. නිතරම දැනගන්න ඕනේ තණ්හා වෙනකොටම මේ මස්සිනත් එක තමයි ඉන්නේ. අධි කුසලයේ කියලා කියන්නේ භාවනා කරන්න තියදී සිල් රකින්න එක හොඳයි. සිල් රකින්න පුළුවන්කම තියදී දන් දෙන එක හොඳයි කියලා හිතන එක නේ අධි කුසලයේ කම්මැලිකම. අර්ථය. ඉතින් අපි නිතර මේකනේ බලන්නේ. බරපතල කරන්න පුළුවන් දේ කරන්නේ නැතුව ඊට වැඩිය ලාමක දේ කරනවා. ඊට පස්සේ තණ්හාව පරිේශන තෘෂ්ණාව අපි නිතරම පරිේශන කරනවා. පරිේශන අපි හිතන දක්ෂකමක් කියලා. අම්මු තකත් හරියු මඩ මරි මෝඩකමක් කරන්නේ. හිතට කවදාකවත් සාන්තියක් දෙන්නේ අනාගත ජීවිත වෙනවා. පරිේශන තෘෂ්ණාව. බුදුජානකේ පැහැදිලිවම පෙන්නනවා මේක නිකන් ඇබ්බැහියක් වගේ එකක්. අපිට කවදාකවත් වර්තමාන මොහොත සතුටු නැහැ. ඒකයි අනාගතය ගැන සැලසුම් කර කර ඉන්නේ. එතකොට මායයට විශාල ඉඩක් හම්බ වෙනවා. බුදුසසුනේ වර්තමානයේ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය එනවනම් ආය පරිේෂණ කරන්න දෙයක් නෑ කිංචි පරිේෂණං චරේ. ඉතින් අනහොත් අපි හිතන්නේ පරිේෂණ කරන එක මට මෙයාට වැඩිය මයි ළඟ තියෙනවා මම දක්ෂයි කියලා. ඉතින් ඒකට මායя වැඩි ලාභ ලබනවා. ඒව එන්නකොටම මේ මායාගේ එක එක බැටලියන් එක එක එක හමුදාංක හඳුනා ගන්න පුළුවන් නම් අය පිට දේවල් බලන්න ඕන තමන් ගන්නම තමන්ගේ උදේ ඉඳලා හැන්දෑනකම් සතියෙන් ඉන්නකොට එක එකනා එක එකනාලා රංගපාල යන හැටි ඊට පස්සේ අපි ඒගොල්ලන්ට මාරපාක්ෂිකව උදව් කරන හැටි නොදැනුවත්කමෙන් බලනකොට පේනවා කවුරුවත් නෑ අපිට වෛර කරන අපේම හඳුනා නොගැනීම නිසා අපි ඒ මාරින්ට ඉඩ දෙන එකයි වෙන්නේ. මාර බලවේග වලට ඉඩ දෙන එකයි වෙන්නේ. ඒකල වෙලා අපි ඒ ගැන විවිධ අර්ථකථන දෙනවා. ඒව නිකන් මේ කාරණා දැක්වීමක් විතර නිසා හඳුනාගෙන තියෙන එක හරි වටිනවා. එතකොට අපි ඊ හවස භාවනා සම්බන්ධව ඉඳගෙන කරන්නේ මේමයි සක්මන් කරන්නේ මේමයි පරියන්ක දිනදා වැඩවල මේමයි කියන එක කාටත් වගේ වැටහෙනවද ඒක පිළිබඳව අපිට භාවනා කරගෙන යනකොට අවශ්‍ය වෙන මොනවත් උපදේශ පිළිබඳව අපි වේලාව ගන්න ඕනේ විචාර මේ පත්‍රිකාවකත් මම දෙන්නේ කියලා කිව්වා ගොඩක් භාවනා කරලා ලොකු අත්දැකීම් නැති නිසා මේ කවුරු හරි ස්වාමීන් වහන්සේම භාවනා කරනවා නම් ඉගෙන ගන්නත් එකම දැන් මොකද මේ සමාහාම්දෝරු ගම් වලට ගිහිල්ලා තම තමන්ගේ පන්සල් වලත් මේ කාටරි කියා දෙන්න හරි ඒක ප්‍රයෝජනවත් වෙනවා ඉගෙන ගන්න දේකුත් වෙනවා කියලා හිතෙනවා මේ හැම පැත්තෙම උදව් කරන්න ඒ නිසා හතරට අපි වාඩි වෙනවා මාත් වෙනවා හතරට ආපුවම මට පුළුවන් විනාඩි 15ක් විතර යනකම් ගයිඩ් කරන්න ඊට පස්සේ දිගට ඉතින් Taman අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ වෙනකොට එහෙම ගයිඩ් කරන කරදරයක් වෙනවා. අපිට ඕන කරලා දෙන බයිසිකල් එක නැගිටවල බැටෙන්නේ නැතුව කකුල තීතිය යනකන් තල්ලුවක් දෙන්න එපා. සීට් එක පිටිපස්සෙන් අල්ලන්න ඕනේ. ඊට පස්සේ අල්ලන්න ඕනේ ඊට පස්සෙත් වැටෙනවා තල්ල කඩා ගන්නවා ඒකට කමන්නේ. ඒක ඉතින් වදින මනුස්සයගේ වැඩේ. මුලති මුලති ටිකක් අල්ලලා දෙන්න ඕනේ. ඒක නිසා අපි ගයිඩ් කරමු. හතරට යන භාවනාවට මාත් ඇවිල්ලා මම ගයිඩ් කරන්න මෙන්න මෙමය අපි එදා කරපු උපදේශ ටික මතක් කරනවා. ඒතර සක්මන් වේලාවේදී නම් මේ දක්වලා කරන දේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක ප්‍රශ්න තියෙනවා නම් අපි මේ වෙලාවේදී ප්‍රශ්න විචාරාත්මක විදියට ඒකට කරන්න ඕන ටිකක් කෙරුවට පස්සේ තමයි අපිට මතුවේන්නේ ප්‍රශ්න මොනවද කියලා. අපි හිතන දෙයට බොහෝම ඉක්මනට අල්ලනවා. ඒකේම මොනවත් මේ සිවුරක් දරන තරම් පින් තියනවායි කියලා කියන්නේ පොඩි කරලා අව탁සිරු කරන්න වටින්නේ නැහැ. අපිට තියෙන්නේ දාලා සෙල්ලම් කරන්න දෙන එකයි. එතකොට මම හිතන්නේ ගොඩක් මං කියලා අය කියලා. අවසරයි හඳුරන්නේ මේ සක්මන් භාවනාව පිළිබඳව පොඩ්ඩක් මේ ප්‍රායෝගිකව අපිට තවත් අවබෝධ වුණොත් හොඳයි කියලා මේ කියන අපි ඇත්තට අවබෝධයක් නැති නිසා ඒ පිළිබඳව නිසා මම මෙහෙම කිව්වොත් අවබෝධ වෙච්ච ටික කිව්වොත් මම ඒ ටික දැන් කියලා දෙනවා මොකද්ද අවබෝධ කරගන්න තියෙන්නේ දැන් භාවනා කරනකොට يعني වම් ඊයේ නා අපේ හාමුදුරුවෝ අපිට දේශනා කරපු විදිහට වම් කකුල තබනවත් එක්කම මේ දැන් පොළවට වම් කකුල තැබුවා කියලා අපි ඒ ඒ වෙලාවේ සිහිය ලබා ගන්නවා. ඒකම දකුණු කකුල තබනවත් එක්කම මේ දකුණු කකුල පොළවට තැබුවා කියලා අපි හිතෙන් අවබෝධ කරගන්නවා. කොහොම කල් දිගටම ඒ විතරයි සාමාන්‍යයෙන්. ඊටු ගම යනකොට ඒක අපෝ නැති වෙනවා ඒක. ඊටත් වැඩිය මුලට යන්න කාට හරි කියලා දෙනකොට මතක් කරන්න. පරියන්කේ ඉඳගෙන කරනවා කියන්නේ ඉඳගෙන ඉන්න එක මේකේ ඇවිදිල්ලක් තියෙනවා. ඒ නිසා ගිහිල්ලා සක්මනට මූණ දාලා හිත ගන්න. හිතගෙන ඉස්සල්ලාම බලන්න ඕනේ මට දැන් මේ වැඩේට යන ඉස්සෙල්ලා මගේ කයත් එක්ක මගේ හිත තියනවා කියලා. මම දැන් මෙතන ඉන්නවාද නැත්නම් ඊයේ ගැන කල්පනා කරනවා, හිත ගැන කල්පනා කරනවා. වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන සබකෝල වෙනවනම් තාම නෑ අපේ හිත සක්මනට යන්න ලෑස්ති නෑ. අපි ගිහිල්ලා විවේක තැනක ගිහිල්ලා සක්මනට මූණ දාලා හිත ගන්න. පිටකන බලනවා මම දැන් ඉඳගෙන ඉනකොට මේ පිරමීඩ තිබ්බා වගේ දැනෙනවනේ මේ ඇඟ උඹහ වගේ තියෙන හැටි. අරක හිටගෙන ඉන්නකොට අල්ලනවා. ඒකට අපි කියනවා මම දැන් මෙතන හිටගෙන ඉන්නවා දන්නවා. හොඳට ඒක පදම් වෙන්න ආරිනවා. ඒක හොඳට උරු වෙන්න ආරිනවා. ඊට පස්සේ නිකං අර ඉදී එහාට මෙහාට ඇවිදින විනාඩියක් දෙකක් විතර වගේ මොනවාක්වත් හිතර ගන්න නැතුව. ඒකට ඇඟට කියනවා උඹට ඕනේ වේගය හදාගන්න කියලා. නිකන් යහට මෙහාට යනවා මේ පාරේ කටුකෝල් තියෙනවද සත්තු සරුපේ ඉන්නවද කවුරු හරි ඇඟේ හැප්පෙයිද කියලා බලන්න එයාට මෙන්න මොනවත් නැහැ අතප්පයත් හොල්ලොල ටිකක් අර ඉඳගෙන හිටපු කඩਿੱතු ගතියක් යන ඇවිදිනවා දැන් විනාඩි 5ක් විතර ඇවිදිනකොට ඉතින් තනට පදන් වෙනවනේ එහෙම වෙනකන් ඇත්තට හිත සබකොලයි පදන් වුණාට පස්සේ ආයෙත් ඇවිල්ලා හිටගෙන විනාඩි 5 10 15 ඒකට ගියට කමන්නේ ඇවිදයිද ඉන්නවා ඇවිල්ලා ආයෙ හිටගෙන ඉවරලා ඊට පස්සේ උඩුකය තැම්පත් කරගන්න ඕන නිසා අපි අත් දෙක වනවන එක නතර කරලා උඩුකයට හිත යන එක නතර කරන්න ඕනේ කරන කරන ප්‍රයත්නයක් විදියට ඊට පස්සේ දකුණු පාය විහිදුවනකොට දකුණ කියලා මෙනෙහි කරන්න කියනවා. හිත හිතන යොමු කරවීම සඳහා මානසික කාර්යය සඳහා මෙනෙහි කරනකොට දකුණ කියලා දැන් අර හමුදාවේ කට්ටියට දකුණ වම කියනකොට ඕඩර් එකත් එක්ක ඒ දෙන මේ කමාන්ඩ් එකත් එක්ක වැඩ කරන්නේ. ඒකට ඔක්කොම එක වැඩ කරන්න ඕනේ. මේක නෑ. තමන් කරන්න දෙන්නේ කකුල යනකොට මෙනෙහි කරනවා මිසක් මෙනෙහි කර කර කකුල තියන්න හදනව නෙවෙයි. එතකොට නිකන් හමුදා වැඩක් කරනවා. එහෙම හමුදා කරණයක් අවශ්‍ය නැහැ. දකුණ තියෙනකොට දකුණ, වම තියෙනකොට වම. එතකොටත් තේරේ වම තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරන වෙලාවල් එනවා. දකුණ කියලා මෙනෙහි කරුවට හිත කොහෙද? ඒ නිසා තේරෙනවා මෙනෙහි කිරීම තුලින් අපි මේ මේ මේ මේ කොහෙද මේ රිටිගල ජයසෝන මහසෝන කතාව අහලා තියෙනවා. මහසෝනා කියලා ජයසීන ජයසීනද මොකද්ද නම? ජය. ජයසීන තමයි මහසෝනා. ජයසෝමද මණ්ඩල උට මහසෝනා කියලා කියන්නේ ඌට තමයි. ඒ කියන්නේ මේ මේ ගෝටැම්බරේ මහසෝනායි දෙන්න ඔතන රණ්ඩු කරලා තියෙනවා. ඒ බිම රණ්ඩු කරනකොට ඒ දවස්වල හරි දක්ෂකමක් මේ යෝධ උඩපයින් එක. ඉතින් ඒ දෙන්න මේ දවන්ද සටන. නැට මේ මහසෝනා වෙන නමක් නෑ ජයසීන වෙන්නද කියනවා. මෙයා ගෝටැම්බරේ. ජය ජයසීන ජයසීන ගෝඨයමර උඩ පැනලා ගහපුවම බෙල්ලට මැතෙන්ද ගැලවිලා බෙල්ල ගැලවිලා අට ඉස්බක් උඩ ගියලු බෙල්ල විතරයි. ඊළ කඳ හිටිලා තිබුණලු මෙහෙම. ඒ ඉවරයි. ඒ මනසගේ වැඩ ඉවරයි. දැන් අර ගහපු එකනාට ඉතල චකේ අපරාධ මෙච්චරම මැරෙන්න ගහන්න වටින්නේ නැහනේ. මිනිහා හිතුවේ හොඳටම බලවත්කාරයෙක් කියලා උඩ පැනලා ගහපම් බෙල්ල ගලවලා ගියා. එතකොට කම්මැලි කනගාටු වෙතිලා ළඟ හිටපු වලයිගේ බෙල්ල කඩලා තිබ්බලු ඔලුව උඩ. තියලා තියෙන්නේ ඔලුව පිටිපසට. ඊට පස්සේ දැන් මිනිහට මනාවලු. දැන් ජයසෝරේ මහසෝනා යනකොට ඉස්සරහට යනකොට බෙල්ල පිටිපස්සේ. භාවනා කරනකොටත් කල්පනා කරන්න මේ පැත්තේ ඔළුව කොහෙද? චක්වන කරන්නේ වම දකුණ කියලා ඔළුව යනවා ඊයේ කරපු දේ හෙට කරපු දේ එතකොට මහසෝනා තමයි දලොප් මිනිහට මහසෝනා කියන්නේ මහා අපතර දෙයක් මොකද වලහස් ඔළුවක් තියෙන පිටිපස්සට හැරිලා තියෙන මිනිහා ඉස්සරහටලු වෙන්නේ ඒකට බය වෙනවා දැන් උනත් ක්‍රිටිකල් යනකොට කියනවා මූත්‍රා කරනකොට පාරෙන් එළියට යන්න එපා කියලා හැන්ද කරේ වෙනකොට ජයසෝනයි කියලා. මහසෝනයි කියලා. ඉතින් මුගාවක් වෙලාට පෙනේ ඒකට බුදුරජාණන්සේ දෙන උපමාවක් ඇතාට ඇතාට කවදාකවත් බෙල්ල හරවන්න බෑ. ඒ නිසා සත්‍ය කියලා කියන්නේ ඇත්ගලට උපමා කරලා තියෙනවා. ඌරට ඇතාට දැන් පරියට අංශක 180ක් හරවන්න පුළුවන් බෙල්ල. මොන රට පරියට. කුරුල්ලන්ට කොටක් පුළුවන්. අපිටත් පුළුවන් 90ක් 100 ගන්න. පරියට 180ක් පුළුවන්. ඇතාට බෑ. ඇතාට මෙහෙම මෙහෙම කරන්න බෑ. නිසා කඳ යන දිහා තමයි ඔළුව යන්නේ. නිසා සතිය හරි ගියාම ඇත්ගලට තමයි උපමා කරලා තියෙන්නේ. තියෙන තියෙන පියවරේ ඒක හොඳට මතක තියාගෙන පොඩි එකේ කැවිදින්න ඉගෙන ගන්න හැටි. නැගිටලා වැටිච්ච එක මේ හරහ වැටලා හිටපු බබා නැගිටලා 7යි 7යි කියන වෙලාව අඩියක් දෙකක් තියෙනකොට වැටෙනවනේ. හැබැයි උගේ ගතියක් තියෙන වැටිච්චාම ආයෙ නැගිටිනවා. ඔන්න ජාති කිරොක්කත් එක තැනදී ආය නැගිටලා අඩියක් දෙකක් තියෙනවා ආය වැටෙනවා. අපි සක්මන් කරන්න පටන් ගත්තට පස්සේ මේ යන්තම් ඇවිදින්න ඉගෙන ගත්ත පොඩි දරුවෝ අපිට පියවර දෙකක්වත් බෑ සතිය යුක්තව ඇවිදින්න. ඒකට දොස් කියන්න එපා. අපිට ඔලිම්පික් දුවන්න පුළුවන් වුණාට අනම්මනම් කරන්න පුළුවන් වුණාට පියවර දෙකක්වත් බෑ සතියෙන් යන්න. ඒක පුරුදු කරන පුරුදු කරන දෙවර තුනක් යනවා. ආය වැටෙනවා. ආය හතරක් යනවා. ආය වැටෙනවා. අන්නේ විදිහට වම දකුණ ඉතාමත්ම සරල තාමත්ම නොදන්න තැනින් පටන් ගන්නවා. නිකාන් ඇවිද ඇවිද ඉඳලා ඊට පස්සේ ඇවිදින ගමන් බලනවා දකුණ වම දකුණ වැටුණට ගණන් ගන්නවා. වැටුණට ආය නැවත පිටුව හැකියි තිබීමේ ශක්තිය නැති වෙන්නේ අපට. අපිට කරන්න තියෙන වෙහෙස ගන්න නැතුව ආය කරන එකයි. 7යි 7යි කියලා යනවා. ඊට පස්සේ එහා පැත්තට ගියාට පස්සේ කොහොමදක් කැදෙනවා. හැරෙනකොට ආය කැදෙනවා. ආයෙත් හිටගෙන ආය අදිස්ථාන කරන පියවර ගානක් යනවා. ඒකට මෙනෙහි කිරීම උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා. පාවිච්චි කරනකොට බලන්න මේ පොළොව බිම තියෙනකොට දැනෙන දැනිල්ල වැලි පෑගෙනකොට, සිවිංචි පෑගෙනකොට, ලනු පැතුරු පෑගෙනකොට, මන කන්දක් නගිනකොට බලන්න හොඳටම විලුඹට ගන්න බෑ. පල්ලමක් පහිනකොට ඇඟිල්ලට ගන්න. ඇඟිල්ලෙන් අරගෙන විලුඹ තියන්න. ඒ වගේ හැම කන්දකදී හැම මේ මේ මට්ටමකදීම මේ පයේ තියෙන ඉතාමත්ම මේ සුසර කිරිල්ලක් හරියට ඒ මේ භූමියේ හැටියට හැඩ ගස්ස ගන්නවා. ඒක අපිට තේරෙන්නේ පය උලුක් වෙච්ච දවසට. උලුක් වෙච්ච දවසට ඇද ඇද පොළොවක් දකින්නට ඇඟ රිදෙනවා. පට්ටමේ විතරයි යන්න පුළුවන්. මොකද අර මේ මේ මට්ටම මෙතන ඇත නමයක් තියෙනවා. ඊයර අර මේකෙ වෙන්නන්න තිබුණා 69ක් තියෙනවා 69න් තමයි බර හරියට මේ මේ කෝණේවත් කෝණයත් එක්ක මේක හදලාගන්නේ. මේ වල්ලු කට වගේ. ඒ වුණාට අපි ඒක නෙවෙයි හිතුවේ දන්නේ පොළොව වදින තැනට ඒ මහා ලොකු දෙයක් හිතට ගන්න එපා. මම සක්මන කියනකොට බය වෙනවට කියන්නේ මොකද්ද? පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි. වෙන මොනවාකට උල්ර ගන්න. ඒ සින්දු අහලා තියෙනවා. ඒ තාසේ රේඩියෝ කියන සින්දුව පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් නිකම්ම අහපොළවේ පොළොමයි කාන්තාව විට සපත්තු දෙරපු දාන තැවිදිනවා. පුළු පුළුවන් වෙලාවයි බලනවා දකුණු වශයෙන් මම වශයෙන් එකතු කරා. පස්සේ තමයි අදිස්ථාන පොතක අපිට අඩි 10 15 විනාඩි 10 15 ඉන්න පුළුවන්. ඉක්මනට අල්ලත හැකි මහා ලොකට ඔලුවට ගන්න යන්න එපා. ඔලුවට ගත්තාම ඇතාට විලංගු ගැව්වා වගේ යා ගන්නේ ගන්න බැරුව යනවා. ඒ ඒ බරපතලට මේකෙන් 10ක් විතර අල්ලනවා ඒ පැත්ත. විලංගු ගැව්වා වගේ මොනවක් කරගන්න බැරි. ඒ මගේ දෝෂේ නෙවෙයි. මම කියලා තියෙන්නේ නිකාන් එහාට වන්ට ඇවිදලා ඇවිදලා පුරුදු කරගෙන වම දකුණු වශයෙන් තියලා පුරුදු කරලා මේ මීට මීට ටික ටික ටික ටික පුරුදු කරන බුද්ධමාකාරෝ පාඩම් කරන ඇත්තන්ට බුරුමේ ওই සෙල්ලම තමයි කරන්නේ. බුරුමේ මේ වගේ ශාලාවක 400ක් විතර ඉන්නවා. ඒ 400ටම කටපාඩම් කරන්න ඕනේ. අවුව තියෙනකන් කටපාඩම් කරනවා. ඒ ලයිට් නිමිත්තට පස්සේ පහනපත් නිවල ගුරුවරයා ගාට ගිහලා කටපාඩම් දෙන්න ඕනේ. ගුරුවරයාට පොත ඕනේ නැහැ. හරිට පොත බලන්න ලයිට් නැහැ. ඉතින් අර පාඩම් කරන උන් කරන්නේ ධක්මං ගන්න එක තමයි. මීමැසි පොතිය වගේ මේ වෙලාවට ගියොත් එහෙම අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා එක එක ගන්න. ආජාතිපච්චෝ ආරම්මනපච්චෝ කියලා තව එකෙක් එක ගන්නවා. උම් ගාගත්ත හැම එකම සක්මන් කරලා තමයි කරන්නේ. අන්තිම පුදුම මතකයක් හිතෙනවා. ඔය ඉඳගෙන පාඩම් කරනවට වැඩිය බලන ඕනම විද්‍යාඥයෙක් ගොඩක් දේවල් හොයාගෙන තියෙන විද්‍යාගාරෙදි නෙවෙයි. විද්‍යාගාරය කරලා කරලා ගිහලා සක්මන් කරනකොට. සක්නේ තනම මේ ව්‍යායාමයක් කරගෙන දෙන ගමන් සෞඛ්‍ය සම්පන්න කරන ගමන් හිත ප්‍රමාණයකට ක්‍රියාවත් කරනවා. පරයන්කේ වගේ නෙමෙයි. දැන් සක්මන තමයි ඇත්තටම ගාක් මේ ගෞරවයෙන් පුරුදු කරන්න ඕනේ. ඒකම ගුකා දුරදි කියන ප්‍රතිඵල ආරම්භ වෙනවා. සෞඛ්‍ය සම්පන්න බවට මතක ශක්තියට එතනින් ගියාම මේ එදින්දා වැඩ දිහාට සතිය පිටවන්නේ කොහොමද කියන්නේ හොඳ ආදර්ශයක් සක්මනේ හම්බ වෙනවා පරියන්කයට වැඩිය. පරියන්කේ කොච්චර සතිය පිටවත් ඇත්ත කිව්ව අරපු ගමන් ඉවරයි. සක්මනේ ඇද්ද කරලම නේ පටන් ගන්න. කැඩෙනවා අඩුයි. අපි හෙට නෙවෙයි අනිද්දා නැවතත් මේ වෙලාවට හම්බ වෙනවා. එතකොට ටිකක් කරලා අපි නැවත නැවතත් සවිස්තරව ඒක සාකච්ඡා කරනවා. හැමදාම ධර්මදේශනා හමාරව කරුවට පස්සෙත් අපි ධර්ම සාකච්ඡාට පොඩ්ඩක් වෙලා ගන්නවා. ඒ නිසා දැන් අද හතරට එකක් කරනවා. පහමාට සක්මනක් කරනවා. හතරනේ දැන් ඒ සක්මනක් කරන විට හතරට වාඩි වෙනවා. ඊට පස්සේ ආයෙ ඒක පහ පහමාරට කයින්දලා ආයෙ ටිකක් සක්මන් කරලා අපි හයමාට ආයෙ වාඩි වෙනවා. එතකොට මේ අත්දැකීම අපි අරගෙන සාකච්ඡා කරලා බලමු. කිසි කෙනෙක් හිතන්නේ බෑ ඔය එකපාරෙන් නිවන් දකින්න පුළුවන්, එකපාරෙන් ඕක කරන්න පුළුවන් කියලා. මේ තියෙන තැනින් පටන් අරගෙන යන එකයි තියෙන්නේ. පුළුවන් තරම් මේ දුෂ්කරතා මතුවෙන මේ අපහසුතා සාකච්ඡා කරන්න එක්කෙනෙක්වත් නෑ මේකේ මහාචාර්යවරු. ඔක්කොල පුංචාචාර්යවරු ඉන්නේ. තම තමන්ගේ දේවල් අපි සාකච්ඡා කරලා දුරුවන් කරගන්නවා. දැන් අපි කාලෙට නම් තව විනාඩි 10ක් විතර තියෙනවා ඉවර කරන්න ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් ඊළඟට කෝපයක් වළඳලා සක්මන්ට යන්න. තව වෙනක් තියෙනවද අපිට සාකච්ඡා කරන්න හොඳයි කියලා? දැන් එන්න අපි මෙතනින් විසිර යනවා.